ඉතින් ඒක සූත්‍රයටත් නම දීලා තියෙනවා khaggavisana සූත්‍රය කියලා. ඒකෝචරේ khaggavisana කප්පෝ khaggavisana කියන එක මේකේ උපමාව මේයට සඳහන් කරන්නේ ඒකචාර. එක එක එකලාව හැසිරෙන කියන එකයි ඒකචාරී කියන එකෙන් අදහස් කරන්නේ. ඒකචාර ඒකචාරීව හැතිරෙන්නේ කඟ වේනගේ අඟ වගේ. කඟ වේන හැර හැම සතෙකුගේම අඟ දෙකක් වෙලා තියෙන්නේ. කඟ වේනට විතරයි තනි අඟ තියෙන්නේ. ඒක ශරීරේ හරි මධ්‍යන්නේ පිටලා තියෙන්නේ. ඒක හරිම බලවත්. ඒ නිසා කඟ වේන බොහොම තෙදවත් උජාරු තනක් කුසලනවා අං තියෙන සත්ව අතර. ඒ වගේ තමයි සංසාරේ ඉන්නකම් මිනිස්සුෝ තණ්හා දුතියෝ පුරිෂෝ කියන විදිහට තණ්හාව දූතිකාව කරගෙන ජීවත් වෙනවා. සංසාර ජීවත් වෙන හැම කෙනෙක්ම තෘෂ්ණාවත් සරණ බැඳගෙනයි තෘෂ්ණාවත් එකයි ගත කරන්නේ. යම් කිසි කෙනෙකුට මේ තෘෂ්ණාවෙන් සරණ යන්නේ නැතුව දික්කසාද වෙනවනම් ඒකට කියනවා ඒකචර ජීවිතය කියලා. ඉතින් ඒකචර ජීවිතය සත්තු අතර කඟ වේනෙක් වගේ ඇත්තු අතර මාතංගණන් හසිරාජයා වගේ ඉතාමත්ම කලාතුරකින් සංසාරේ සතෙකුට හිතන්න අමාරුයි තෘෂ්ණාවෙන් තොර ජීවිතයක් හැම තැනම පිඟිලා හැම තැනම අස්සක් මුල්ලක් නැර මේ තෘෂ්ණාවේ ගැලිලා ජීවත් වෙන. ඒක දකින්නවත් නැහැ වතුරේ ඉන්න මාළුවා මං ඉන්නේ වතුරේ බව දන්නේ නැතුව වාගේ. සර්වජන් වහන්සේ නමක් ඉපදිලා ඒ තෘෂ්ණාව නැති ලෝකේ හදාරලා ඒකේ තියෙන හැප තීරුම් අරගෙන තමයි මේ තෘෂ්ණාවේ ඇලි ගලි වාසය කරන මනුස්සයාට පෙන්ලා දෙනව කණ්ණාඩියක් උන්ට අල්ලලා ඔය හැම ජීවිත සංසිද්ධියක්ම හැම අත්දැකීමක්ම තෘෂ්ණාව දුෘතිකාව කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒකෙන් තොර ජීවිතයක් තියෙනවා. ඒක අපි වැඩි හිටියෝ කුරුරු දෙමාපියෝ නොදැන හිටියට ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට මේ ඒකචර ජීවිතයක් අංග වෙනගේ අඟක් ඉදිරිපත් කරලා දේශනා කරලා තියෙනවා. ඒකේ ગાථා 40ක් තියෙනවා. ඒ ગાථා 40 සහිත සූත්‍රයට කග්ගවිශාන සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒක මේ සුත්ත නිපාතේ කියන පොතේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ සුත්ත නිපාතේ කියන පොත ਸਰුවච්ච දේශිත සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයිති වෙලා තියෙනවා. ඉතින් මේක බොහොම අනිකුත් සූත්‍රත් එක්ක බලනකොට බොහොම සුවිශේෂී සූත්‍රයක්. විශේෂයෙන්ම බුද්ධ ආගමට ගැලපෙන්නේ නැති සූත්‍රයක් වගේ. මොකද බුද්ධ ආගම උගන්වන්නේ අලි ගලි වාසය ආගමක් හදාගෙන පන්සල් හදාගෙන ස්ථාන හදාන පිළිවෙන් හදාගෙන සෙනගක් එක්ක ජීවත් වෙන ජීවිතයක් ආගමක් කරගෙන තියෙනවා අනිකුත් ආගම් එක්ක තියෙන උරේ නුර ගැටි රණ්ඩු කිරීමේ ආතාවට නමුත් පුත්‍රජානනාංශයේ උගන්වීමේ තෘෂ්ණාව දෙවන්නේක් කරගන්න නැතුව ඒකචාරී ජීවිතයක් ගත කරන්නයි කතා කරන්න කියන එක පසුකාලීන අර්ථකතාවල ටිකක් ඉස්සරදයක් කරලා තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර එච්චරම බහුල භාවිතාවට අවිලා නැහැ. ඒ වගේම ඒවා අර්ථකතන කියලා තියෙන්නේ මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ නිදාන ගාථා විදිහටයි. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා බුද්ධ ආගම ඇතුළත වුණත් තනියම නිවන් දකින්න කාටවත් බන කියන්නේ නැතිව තනිව හැසිරෙන જાතියක් විදිහටයි ඉර්සින්නාචලා විදියටයි ශාසනය හඳුන්වන්නේ. ඉතින් මේවා සඳහන් කරලා තියෙන ඉසිභාසිත එහෙම නැත්නම් කරුව ඒ පශේපුත්‍ර ජාන වහන්සේලගේ උදාහරණ කතා විදියට. ඉතින් මේ කතාවට මේ ගාතාවටත් ඒ වගේ නිදාන කතාවක් සුත්ත නිපාත අට කතාවේ සඳහන් වෙනවා. ඒකේ සඳහන් වෙන්නේ ඉස්සර හිටපු ඉන්දියාවේ හිටපු ප්‍රාදේශීය රජ කෙනෙක් තමන් හිටපු තමන්ට හිටපු යුද සෙබළු නැත්නම් යුද බලය නැත්නම් හමුදා බලය දිහා දැකලා හිතලා තියෙනවා අල්ලපු රාජ්‍යයට යුද්ධ ප්‍රකාශ කරලා මේ යුද්ධ බලයෙන් එක යටපත් කරන්න. ඊට පස්සේ පණිවිඩකාරයෙක් කරලා තියෙනවා එක්කෝ සුමානයක් ඇතුළත යටත් වෙන්න නැත්නම් අපි යුද්ධ කරනවා කියලා යුද්ධ ප්‍රකාශයක් කරලා. කෙරුවට පස්සේ දවසක අමාත්‍ය මණ්ඩල රැස් වෙච්චාම ඇමතිවරු ප්‍රකාශ කරලා තියෙනවා මම තනි මතයට මෙහෙම වැඩක් කළා ඇමතිවරුන්ගේ අදහස් විමසන්න මට බැරි වුණා මම අසවල් රාජ්‍යයට ආසන්නයේ තියෙන රාජ්‍යයට ප්‍රාදේශීය රාජ්‍යයක් යුද ප්‍රකාශ කරා. ඒතකොට ඇමතිවරු අහනවා පයින් කාර්ය නැවත ගෙන්න ගන්න බැරිද අපිට ඒක ඉල්ලාස් කරගන්න බැරිද? ඒතකොට කියනවා පණිවිඩ කාර්ය දැන් ගිහිල්ලා දැන් ඒ මේ අපිට ඉල්ලාස් වෙන්න බෑ. ඉතින් ඒතකොට ඇමතිවරු කියනවා අනිවාර්යයෙන්ම අපි මැරෙනවා. අපිට අනිවාර්යයෙන්ම සතුරන් අසින්න අසින්න වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ හානි කියලා ඒ ඔක්කොම මේ පරාජය බාර අරගෙන හොඳම වැඩේ තමයි අපි ඒගොල්ලෝ යුද්ධ කරන්න එන්න ඉස්සර අපි එකිනෙකා මරාගමු අපි නිකා වශබොමු අපි නිකා ගෙල්ල වැලලා ගමු ඒක අපි විසින් කරගන්න එක ලාභයි කියලා මේ මරණ කතාව කරද්දී රජුරවන්න තේරෙනවා රජුරෝ ඥානවන්ත කෙනෙක් රජුරෝ තේරෙනවා මේගොල්ලෝ කරන්නේ දැන්ඩව පරාජය බාර කරන කතා කතා කරන්නේ ඒ නිසා යුද්ධ සේනාවට කතා කරලා කියනවා මේ කතා කරන විදිහට මට දැන් චිතකයක් හදලා මම දැන් ගින්නට පයින්නයි හදන්නේ. මං වගේ රජ කෙනෙක් ගින්නට පයින්නකොට මාත් එක්ක ගින්නට පනින්න ජීවිත පරිත්‍යාගයෙන් එන කී දහහක් යුද්ධහමුදාව ඉන්නවලු. ඒකවල දහහක් යුද සෙබළු කියලා තිනවා අපි රජුරෝ වෙනුවෙන් ජීවිත පුදන්ට ලෑස්ති අපි ගින්නට පයින්ට ලෑස්ති කියලා. ඊට පස්සේ රජුරෝ ඒ 1000ට විශ්වාසයේ දිනාගෙන තවත් 500කට කතා කරලා කියලා තියෙනවා මේ 17 රජුරොත් කීදී නසා ගන්න හදනවා ඒ වගේ පිරිසක් වෙනුවෙන් දිවිදෙන්න කැමැති කවුද කියලා එතකොට කාන්තාවන් පවා ඉදිරිපත් කරලා තියෙනවා අපි එහෙම රජෙක් වෙනුවෙන් හෝ ඒ වගේ යුද සේනාවක් වෙනුවෙන් අපි ජීවිත දෙන්න කැමති කියලා පස්සේ රජුරෝ කියලා තියෙනවා දැන් උඹලා ඔක්කොම ජීවිත පරිත්‍යාගයෙන් මට කැප වෙලා තියෙන්නේ ඒ නිසා ඔක්කොමලා යන් කියලා රජුරෝ යුද පෙරමුණ අරගෙන සීමාවට යනවා සීමාවට ගිහලා කඳවුරු බැඳගෙන ඉඳලා එතකොට අර රජුරුවොත් කල්පනා කරනවා මේ මගේ 16ක් වගේ ඉන්න මේ ප්‍රාන්ත රජ කෙනෙක් මට ගහන්න හදනවා මගේ බලය දන්නේ නැතුව කියලා එයත් විශාල සෙනඟක් අරගෙන යුද පිටියට එනවා එතකොට මේ රජුරට පොඩි සෙනඟකට කතා කරලා කියනවා මැදට ගිහිල්ලා හරියට පහර දෙන්න යුද සේනාවට දෙක දෙපැත්තට විහිදෙන විදිහට මම යනවා ප්‍රාන්ත රජුරය අල්ලන්න කියලා හරියට විශාල යුද පෙරමුණේ මැදට ගහනවා මැදට ගහපුවම දෙක දෙපැත්ත විහිදලා යනවා මැද සෙනඟ විහිදෙන්නේ නැතුව බලවත්ව මැදට පහර වෙනවා. ඒක යුද උපක්‍රමයක්. එතකොට පිරිස DCC කඩ යනවා. දෙපැත්තට බෙදෙනවා. සංවිධානය නැති වෙනවා බලවත් සෙනගේ. එතකොට ඒ රාජ්‍ය රජයට දුවන්න හදනවා. පස්සේ රජුරෝ ගිහිල්ලා ගිහිල්ලා ජීවග්‍රහයෙන් අල්ලගෙන අබේ දාණය දීලා කියනවා දැන් යුද්ධ පරාදේ බාර ගන්නයි කියලා. එතකොට ඒ රජුරුවන්ගේ රාජ්‍ය මේ ප්‍රාන්ත රජයකට හම්බ වෙනවා. එයා ඒ ඇති වෙච්ච තෙදෙන්න ඒ රටේ ඉන්න සෙබළුන්ට කතා කරලා දැන් උඹලට ඔක්කොටම අබේදානෙ ලැබෙනවා. හැබැයි වහාම යුද්ධයකට ලෑස් වෙන්නේ කියලා ඊගා ප්‍රාන්ත රාජ්‍යයට අරන පණිවිඩයක්. අපි දැන් රාජ්‍ය දෙකක තෙබළු එකතු වෙලා ඉනවා. අපි දිගටම යුද්ධ කරනවා කියලා. අන්තිමට බලනකොට මුළු ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත සියරම මේ රාජ්‍යරුවන්ගේ යුද උපක්‍රම නිසා යුද්ධ නොකරම ගන්න පටන් අරගන්නවා. එතකොට ගිහිල්ලා අන්තිමට බරණස් නුවර බසනත් රාජ්‍ය පාරකට පස්සේ දැන් රාජ්‍යරෝ ප්‍රාදේශීය රජ කෙනෙක් නෙවෙයි දීප චක්කවර්ති කියන විදිහට මුළු ඉන්දියාවේ දඹ දිවටම ද්වීපේටම ඒ සක්විති රජකම ඉන්න වෙලාවේදී රජුරෝ කල්පනා කරනවා මම මේ අල්ලා ගැනීම සඳහා ඥානෙ පාවිච්චි කරනකොට සැහෙන දක්ෂයි මට කොච්චරක් අතාරින්න පුළුවන්ද මට කොච්චරක් නිබ්බිදාව විරාගය ඇති කරන්න පුළුවන්ද කියලා කල්පනා කරනකොට ඒ රජුරවන්ට හිතෙනවා මේ කොහොම දිනාගත්තේ රාජ්‍යයන් අතහැරලා දාලා බරණස රජුරවන්ට රාජ්‍ය භාර දීලා තමන්ගේ දෙවිවරු දුවදරුවන් පැරණි රාජ්‍යයට යවලා ගිහි ගියා කාලේ. පස්සේ රජුරෝ ගිහි ගියා අතහැරලා ඒ අර තව රජයක් අල්ලගන්න යදෝපක්‍රම කරන්න ඇති කරගත්ත මේ වීරිය භාවනාව සඳහා අනිත් පැත්ත හරවනවා. අන්නේ අනිත් පැත්ත හරවනකොට හරියට තියෙන ඉදිකේ සමානකමක් පෙන්වන්න හදනවා වගේ මේ සාර්ථක වෙලා ඒ රජුරෝ නැත්තම් දැන් ඒ වෙනකොට පසේ බුදුරජ කෙනෙක් වෙලා පසේ බුදුරජාණන් වහන්සේ කරන උදාන ගාතාවක් විදිහට තමයි සඳහන් කරන්නේ ආරද්ධ විරියෝ පරමත්තපත්තිය. දැන් රජෙක් වශයෙන් නම් යුද්ධය ආරම්භ කරන්න වීරියක් ශක්තියක් දන්නේ රට රාජ්‍ය අල්ලගණ්ඩයි අල්ලගෙන ශක්විත රජ වෙන්නයි ඊට පස්සේ ඒක කෙලෙස් රාජ්‍යයත් එක්ක යුද ප්‍රකාශ කරලා පරමාර්ථයේ වශයෙන් පෙන්වන්නේ නිවන. නිවන අල්ලා ගන්නකම් අර පුංචි බලයක් සහිතව සංවිධානාත්මකව පහර දීලා විශාල බලසේනාවක් ශීශීකට අරිනා වගේ යම් කිසි කෙනෙකුට ඒ තමන් කරන්න ඕනේ වැඩේ පරමාර්ථය පිළිබඳ පැහැදිලිකමක් තියෙනවනම් අරඹන ලද වීර්යයෙන් ඉදිරියට ගියොත් අත නෑර දිගටම කරගෙන යන වීර්යය තිබුණොත් ඒකට අවශ්‍ය කරනවා අලීන චිත්තෝ අකුසීත චිත්තෝ කියන එක. කුසීත වෙලා බෑ. ලීන හිතක් ඇති කරගන්න බෑ. ලීන හිත කියලා කියන්නේ හැංගෙද හිත. කලබලයේදී තක්කමුක්කකදී මූණ දෙන්නේ නෑ. හැංගෙද හිතක් එනවා. ඊට කුසීත වෙනවා. දැන් දවල් වැඩි, දැන් රැ වැඩි, දැන් බඩගිනි වැඩි, දැන් බඩ පිටිලා වැඩි, දැන් සීතල වැඩි, දැන් උෂ්ණ වැඩි, දැන් ගමනක් ගිහිල්ලා ආපු ගමන් මේ දැන් ගමනක් යන්න තියෙන ගමන් කියලා කුසීත වස්තු උද්දී ඉඳලා හැන්ද වෙනකම් බුබ්බඩිය කම්මැලිය බත් බූසා කල්පනා කරගෙන ඉන්නේ ඒකමයි. කවදාකවත් එහෙම කෙනෙකුට රාජ්‍යයක් කල්ලන්න හම්බ වෙන්නේ නැහැ නිවනක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නා දැනගන්න ඕනේ මේ රාජ්‍යයක් කල්ලන්න හදන යුද ප්‍රකාශයකදී වගේ මේ බුදුජානන් වහන්සේ අපිට උගන්ලා දීලා තියෙන මේ කෙලෙස් හටන්ත එක වැඩ කරනකොට ලීන හිතත් කුසීත හිතත් දෙක අඳුර ගන්න ඕනේ. ඒ මොකද මේ ලීන හිතයි කුසීත හිතයි එන්නේ සියලුම ආඩ්‍ය සම්පන්න දේවල් ආවට පස්සේ තමයි යම් වෙලාවක බොහෝම කලාතුරකින් ඇවිල්ලා අමාරුවෙන් භාවනා මධ්‍යස්ථානයක් හොයාගෙන විවේකෙකුත් හොයාගෙන කර්මස්ථානාචාරයෙකුත් හොයාගෙන කර්මස්ථානයත් හොයාගෙන ඉඳගත්තට පස්සේ අර ඔක්කොම මතින් ඉඳ යනවා. ඒක හරියට බොහොම අමාරුවෙන් විශාල ධනයක් පරිත්‍යාග කරලා ප්‍රයත්න කරලා ගයක් හදලා ඒ ගේ ඔක්කොම ගෘහ භාණ්ඩ වලින් සම්පූර්ණ කරාට පස්සේ පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා හොරු ඇවිල්ලා අරගේ කඩාන ගියා වගේ. ඒ සමේ කුසීතකමට මේ ලීන ගතියට බුබ්බඩ කමට කියන්නේ ඇතුළත මහා හතුරයි කියන්නේ. යෝගාවචරයට නිදිමත එන්නේ ලීන හිත එන්නේ කිසිම කරදරයක් බාධාවක් නැති වෙලාවට. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී බුදිය ගන්නවයි කියලා කියන්නේ ඒක සාසනික වශයෙන් කියනවනම් දුර්ලභා ඝන සම්පatti අපිට මේ ලැබෙන දුර්ලභ ක්ෂණ සම්පත්තිය බුදු කෙනෙකුට මිසක තේරෙන්නේ නැහැ. තත්ත විවේකෝ විපatti. එතන බුදිය ගන්නවා නම් එයාට ඒ ලැබිච්ච සම්පත්තිය තරම් විපත්තිය සිද්ධ වෙනවා. මා ඒ කියන්නේ හම්බ වෙච්ච අවස්ථාවේ වැඩගත්තේ නැහැ. ඒ නිසා ඒ කුසීත හිත අඳුනා ගන්න බැරි වුණොත් අරඹලද වීරිය ජරා දිරාවටපත් වෙනවා. ඒක නිසා සතංව ධම්මං න ජරං උපේති කියලා කියනවා සත්පුරුෂ ධර්මික අද්දාවත් ජරාව උපදින්නේ. දිරීමටපත් වෙන්නේ ගත්ත දේ දවසින් දවස දවසින් දවස ඉස්සරහට යනවා. ඉතින් ඒක බැරි කෙනා මේ ලීන හිත කුසීත හිත තියෙන කෙනා කොච්චරවත් චරිචුරු ගන්නවා කොච්චරවත් නිදහසට කර්ම කියනවා මේ Tamanට කරගෙන යන්න බැරිකමට හේතුව මේ වහින නිසා මේ පායන නිසා මේ නිදිමත නිසා මේ ලෙඩ වෙන නිසා ලෙඩ වෙන්න තියෙන නිසා ගමන් යන්න තියෙන නිසා මේ සාධාරණ කණු සියල්ලම සරුවචනාංශේ ජීවිතයේ වශයෙන් දැකලා තියෙනවා. තමන් වහන්සේ පාරමිතා පුරනකොට ඒ ජී ජාතක කතාවලදී අත්දැකලා තමයි මේ කතා කරන්නේ. ඒක කිසිවිටකත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. අපි මේ පුද්ගලික දෝෂයක් වශයෙන් අරගෙන පිළියම් හෙව්වට මේ කෙලෙස් වල ස්වභාවයක් තමයි මේ පිරිසුදු තත්වයක් ඇති වෙච්ච ගමන් එක්ක සැකයක් එක්ක නිින්දක් එක්ක කම්මැලිකමක් ඇති කරලා කැලකලා ගන්න. කිසිම අල්ලන්න පුළුවන් දෙයක් අතට හැප්පෙන දෙයකට නෙවෙයි ලැජ්ජ වෙලා බය වෙලා පිටිපස්සට යන්නේ පොඩි සැකයකට පොඩි කම්මැලිකමකට පොඩි කුසීතකමකට ඊට පස්සේ තමන් ඉදිරියෙන් තියාගත්ත පරමාර්ථයත් බාධාවෙන්ට වෙච්ච හේතුවත් බලනකොට ලැජ්ජා හිතෙන තරම් සිද්ධියෙන් පස්සේ බලනකොට ලැජ්ජා හිතෙන තරම් නමුත් මේ ලැජ්ජා වලින් පිරිච්ච ජීවිතයක් තමයි පෘථග්ජන ජීවිතය කියන්නේ හැමදාම නිදසර කර්ම හොයනවා එහෙම නැත්නම් අල්ලපු ගෙදරට බාර දෙනවා එහෙම නැත්නම් ගෙදර ගෑනිට බාර දෙනවා කාට හරි බාර දීදී මේ ඔක්කොම එන කෙලස් කුසීතකම් පුද්ගලිකවට තියාගෙන පශ්චාත්තාප වෙන කෙනාට පු탁ජනයි කියනවා. නමුත් එහෙම නැතුව ආරද්ධ විරියෝ පරමත්තපත්තිය පාරමාර්ථ ධර්මයට ලංවීම සඳහා අරබන ලද විරිය ඇතුව අලීන චිත්තෝ අකුසීත වුත්ති. Taman ජීවත් වෙන්න ඕන එක ආජීවයක ගත්ත ජයග්‍රහණය ගත්ත උපයාගත්තදී මොනම හේතුවක් නිසාවත් පස්ස දාන්නේ නැහැ. ඒක එන්නේ එන්නේ එන්නේ ආරසා කරන ගතියක් දල්හනික්කමෝ තාම බලූපපන්නෝ දල්හ නික්කමෝ කියලා කියන්නේ යම් වෙලාවක Taman කුලයා කරේ ගණයා කරේ නික්මුණාද අම්මා අප්පගේ දාවස්තුයෙන් භෝගයෙන් gederin නික්මුණාද ඒ ගත්ත ඒ දල නික්මීම නැත්තම් මහා බිනික්කමණිය කියන එක ආයෙ පාවා දෙන්න එපා ආයෙ පාවා දුන්නොත් ඒ Taman අර කරපු අර පිවිතුරු ඉස්සරහා ගමන පසට යනවා. ඒ නිසා මේ නික්මීමක් කරලා තිනවනම් ඒ නික්මීම කරන එක ඊටාම කාලයක් ධනය ශ්‍රමයක් කැප කරලා කරන්න. ආපහු එකට ගියාට පස්සේ නැවත නැවතත් එන්න යනකොට කවදාකවත් අර පළවෙනි වට්ටමේ අදිෂ්ඨාන ශක්තිය දෙවෙනි සැත්තේ ඉන්නේ නැහැ. ඒක නිසා ඒ ගත්තට ඒක දිගටම අරගෙන යන්න ඕනේ. ඒක උපමාවකට කියනවා රොකට් එකක් හඳට යනකොට පොළවෙන් උස්ස ගන්න පොළවෙන් 76ක් උස්ස ගන්න මුළු ගමනේ යන ඉන්ධන වලින් 80ක් පුච්චනවා. ඉතුරු හරියට ඕන කරන බොහොම ඩිංගිත්තයි ඉන්ධන. නමුත් ගියේ කාපෝ බැස්සුවොත් ආයෙ උස්සන්න ආයෙසරයක් අරිට වැඩිය ලොකු ප්‍රයත්නයක් කරනවා. ඉතින් අපේ මේ පෘථග්ජන ජීවිතය කියන්නේ අපි උස්ස උස ආයෙ බිම දාන. හොද හොද මඩේ දාන. ටිකකට නික්මෙනවා. ඊට පස්සේ ඒකේ මේ කුෂ්ණ නිවෙන්ට ඉස්සලා ආයේ අල්ල බදා ගැනීම කරනවා ඇලි ගලි වාසයට යනවා ධනයා කෙරේ කුලයා කෙරේ බැඳෙනවා රැල්ලට අහු වෙනවා රැල්ලට වැටෙනවා ඉතින් එහෙම කරන්න කරන්න වෙන්නේ මොකද්ද ශක්තිය හානි වෙන එක නම් කමක් නැහැ එන්න එන්න අදිෂ්ඨාන ශක්තිය පිරිහෙනවා ඒ නිසා මේ දල්ල නික්කම නික්කම කියලා කියන්නේ මේ කාමවස්තුන් කෙරෙහි විචිත්‍රතාවය කියන බැඳීම වෙනුවට මේ ඒකාකාරී ජීවිතයකට යනවා එකම අරමුණක කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි දෙන තැනකට වෙලා ජීවත් වෙන ඒ ජීවිතය පාවා දෙන්නේ තමන්මයි. ඒකට කවුරක්වත් මේ මුස්ලිම් මිනිස්සු එක්ක ඇවිල්ලා, කතෝලික මිනිස්සු එක්ක ඇවිල්ලා, අන්‍යාගමික ඇවිල්ලා හානි කරන්නේ හානි කරන්නේම තමන්ගේම කාමයමයි. ඒ කරන්න කරන්න වෙන්නේ මොකද්ද? අර ගත්ත ප්‍රයත්නය අපතර දාන. හැබැයි සංසාරේ කවුරුවක්වත් නැහැ පළවෙනි සැරේ මේ කරගෙන වැඩ කරගත්ත අය. හැම කෙනාම මේ විශාල අප්‍රත්‍යත ධෛර්යයක් දාලා දැල්ල නික්මීමක් කරලා ආයෙ ගෙදර එනවා. මැනිකේ මම ආයෙ ගෙදර එනවා. කියලා සින්දුවක් තියෙනවා. ඔක්කොම රණ්ඩු වුණා ඇත්ත. ආයෙත් මම ගෙදර යනවා මැනිකේ මතක් වෙනවා. ගියාට පස්සේ ඉන්න ගන්න උයාගත්ත බත් එක්ක නැති වෙන්න මැනිකෙත් එක්ක රණ්ඩු. ගිය වෙලාවෙ ඉඳලා මැනිකේ මතක් වෙනවා. අපව ගෙදර යන්න කරනවා කියන්නේ. ඒක හරීම ලස්සනයි. මේ භාවනා කාර්යොත් එක්ක බුද්ධාගම් කාර්යොත් එක්ක එහෙම තමයි නික්මීම කෙරෙහි ප්‍රයත්න කරනකොට ග්‍රීස් ගහේ නගින උපමාව තමයි තියෙන්නේ අත්ත තියෙනකොට ලෙසලා ගන්න. ග්‍රීස් නගින්න ගිය මිනිහා ඉස්සලා වැටෙන්න වැටෙන්න බටේ ඉන්න කට්ටිය hina වෙනවා. ඒක තමයි අවුරුදු කාලේ තියෙන උපමාව විශ් ගහනකින් හදනවා වගේ අත තියෙනවා තිබ්බ ගමන් ලෙසලා වැටෙනවා. ඊට පස්සේ ආයි ඩිංගිත්තක් උඩලා අත තියෙනවා ග්‍රීස් වල තිබ්බ ගමන් ලෙසලා වැටෙනවා. ඉතින් මේ කතාව මානවයාට විරුද්ධව තියෙන ඔච්චම කුප්පණ්ඩනයක් විහිළුවක්. මානවයාට ඕනේ. විශේෂයෙන් මේ වගේ පිටසක් ගත්තොත් අවශ්‍ය කියන ගාව හොඳටම තියෙනවා. නමුත් කොහොමඩක්වත් ග්‍රීස් ගහේ නැග්ගා වගේ අඩිය තියෙනකොට වැටෙනවා. අපි හිතමු පැවිදි වෙලා නැත්නම් සාමණේර වෙලා පණ්ඩු පලාස වෙලා හිටියත් හිත නිටතරම අර පරණ දේවල් එක්ක සම්බන්ධ වෙනවා. කයින් පැවිදි වුණත් ඉසබෑවත් හිතින් මේවා සම්බන්ධ වෙවි අර කරන ගතිය නිසා අර Taman ඉදිරියට තිබ්බ පියවර ඉදිරියට ගමන කෝක වෙතත් දරාගෙන සිටීමට සෑහෙන දුර්ලකම් ඇති වෙනවා. ඒ දුර්ලකම් වලට හේතු අපි අනුන්ට හේතු කරාට ඒක තනිකරම Tamange අබිනිෂ්ක්‍මණය පිළිබඳව නැත්නම් නෙක්ඛම්ම සංකල්පය පිළිබඳව තියෙන ඇදහිල්ල නෙක්ඛම්ම සංකල්පයට වැඩිය බොහොම වැඩි කාම සංකල්පේ. කාම සංකල්පය කියලා කියන්නේ මෙතන මේ එකම දේ දිහා බලා ඉන්නව වෙනකොට ඇහැට විවිධ රූප සහ වර්ණ පෙන්වන්න තියෙන ආසාවක්. ඒකාකාරී මේ කැලේ තියෙන සද්ද වෙනුවට අපිට අවශ්‍ය කරන විවිධ කර්ණ රසායන සංගීතයේ තියෙන ආසාව. මේ ගඳ සුවඳ නැති මේ සාමාන්‍ය වාතයේ වෙනුවට අපිට මනාප ගඳ සුවඳ හොයන්න තියෙන ආසාව. මේ කවුරු හරි තම්බලා දෙන බතක් වෙනුවට Tamanට මනාප විදියට භෝජන සංග්‍රහයකට අවශ්‍ය තියෙන ආසාව. මෙහි තියෙන ඇදපුටු කොට්ට මෙට්ට වෙනුවට Tamanට ඕන කරන ඒ සුඛෝපභෝගී යාන වාහන වල තියෙන ආසාව. නැත්නම් මෙහිදී නොලැබෙන Tamange හිතට ඕන කරන විවිධ රස අදහස් වලට තියෙන ආශාවට කියනවා කාම ගුණය කියලා. ඒ කාම ගුණේ වෙනුවට සාසනික ක්‍රමයට ඒකාකාරී ජීවිතයක් ගත කිරීම පේන්නේ විහිං එලිමහන් කඳවුරකට කියා වගේ. එහෙම නැත්නම් විහිං ක්‍රැඳවියෙක් බවටපත් වුණා වගේ. ඉතින් බාහිර ලෝකේ කියනවා මේ මිනිසුන්ට මෙච්චර සැප සම්පත් තියෙද්දි විහිං හිර කඳවුරකට වැටලා ඉනවා. විහිං ගිහිල්ලා අමාරු වැටෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා අපිට රසය අඳුරන්නේ නැති රසාස්වාදයේ දන්නේ නැති පිරිසක් කියලා. ඉතින් අප ඒ භාවනා කරන්න නික්මීම නික්මෙච්ච එකන සීල දෙනාගම උපහාසයට ලක් කරනවා. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ඇතදීදී වඳිනවා. නමුත් මේ කෙනාට සමාජෙ මේ බුද්ධ බුද්ධඝම තියෙන රටක මේ අපි ඉන්නේ. සංස්කෘතික වශයෙන් අවුරුදු 2600ක් පරණ රටක මේ ඉන්නේ. ඒ හිටියත් මේ දල්ල නික්මීමක් කරපු මිනිසයා රටෙන් පැරදිච්ච කෙනෙක් සමාජයට මුහුණ දෙන්න බැරි කෙනෙක් පිරිසට මුහුණ දෙන්න බැරි කෙනෙක් හතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් කියන එක තමයි ලෝක මතය. ඉතින් ඒකට විරුද්ධව මේ මනුස්සයා හටන් කරනකොට අර දැලි නික්ම යෑම කරගෙන යන්න අමාරුයි. ඒ වගේම කාම වශයෙන් මනස වශයෙන් හොඳ බලයක් පවතින්න ඕනේ. මයි අම්මා තාත්තා බෑ කිව්වට අක්කලා නංගිලා බෑ කිව්වට ගුරුවරු අකමැති වුණාට රට්ටු කැමැති රැචු වුණාට මම මේක මම කරනවා. ඒ නිසන්වනේ පටන් ගන්නකොට ධම්මන චන්චාම්දුරු කිව්වේ මුළු ලෝකෙම විරුද්ධ වුණත් මම මේක කරනවා. කිසිම කෙනෙක් කිසිම විදියකට හිතුවේ නෑ මේ අවුරුදු 49ක් ගිහිලා නිස්සාරණවනේ අද මේ විදිහට ඉඳී කියලා 1964 වෙනකොට. එතකොට කිසිම ධනක භාවනාවක් නිවනක් මොකක්වත් තිබෙන්නේ නැහැ. මම මුළු ජීවිතේම පූජා කරන වස්තුව සේරම දෙනවා මම භාවනා මධ්‍යස්ථාන හදනවා කිව්වට පස්සේ පුතුම හිනාවිල්ලක් හිනා වෙලා තියෙනවා. මේ පිරිහිච්ච සාසනේ මෛත්‍රී බුද්ධ සාසන වෙනුවෙන් පාරමිතා පුරනවා වෙනුවට දැන් කාලේ කවුද වස්තු භෝග වියදම් කරලා භාවනා කරන තැනක් හදන්නේ ඒක නිසා කිසි කෙනෙක් එක්ක මොනම වෙලාවකවත් සාකච්ඡා කරලා නැහැ. මොකද සාකච්ඡා කිරීම කාලේ නාස්ති ක්‍රමයක් විතරයි. හැම කෙනාම ඒ අනේකනා වටන්න මේ එන්නේ හොඳ බුද්ධහමන හැඟීමක් තියෙන අය. මේ එන්නේ තමන්ගේම කිට්ටුවන්තයෝ කනට කරලා රහත් කියන්න පුළුවන් කට්ටිය වෙල කියනවා මේ කාලේ කරලා බෑ. මේ කාලේ පාරමිතා පිටිච්ච කට්ටිය නෑ. මේ බුද්ධ ආගමේ නැති 2500 ඕක කරන්නේ නැතුව වෙනත් දහමක් කරගෙන ඉන්න මෛත්‍රී බුද්ධ සාසනේ එනකොටම නිවන් දකින්න පුළුවන් කියලා ඒ කරන මේ කාංකේන්ද්‍රී හරියටම කියනනම් අපි දවසකට අපිට පහළ වෙන හිතවිලි වලින් ලක්ෂ කෙල කෝටි වාරයක් කාමයට පහළ වෙන්නේ 1යි 2යි අරමුණට හිත වැටේ. 1යි 2යි වර්තමානයේ හිත තියන්න ඕන කියලා කියන්නේ. බැරිකම නෙවෙයි. හිත බොහෝ කොට වැටෙන්නේ මේ එක තැන ඉන්න හිත හරිම කම්මැලි, හරිම නීරසයි. ඔක කවදාකවත් කෙලවර කරන්න බෑ. කවදාකවත් ඔය ලේනට මුහුද හිඳින්න බෑ වලිගෙන්. හරියට ලේනෙක් වලිගෙන් මොහොතේ ඉඳින්න හදනවා වගේ වර්තමාන හිත තියනවා කියන්නේ කාට කරන්න පුළුවන්ද? පුළුවන් වුණාට ඕකෙන් වගතුවක් වෙන්නෙත් නැහැ, හරියන්නෙත් නැහැ කියන එක ජනගහණයේ කොච්චර ප්‍රදේශයක් මේ භාවනා කළ නිවන් දකින්න පුළුවන් කියන එක අනුමත කරනවද? ආශිර්වාද කරනවද නැද්ද කියන වගේම තමයි අපිට දවසකට පහළ වෙන හිතවිලි. සංකල්ප සියල්ලම කාම සංකල්ප. යම් වෙලාවක හිත නැමේ වර්තමාන මොහොතේ මම දැන් ඉන්න බව දන්නවා කියන එකට ආවොත් ඒකට ගොළු වෙනවා අපි. කියා ගන්න බැරි තරම් ගොළු වෙනවා. කාම සංකල්ප ආපු ගමන් නම් අපිට රචන ලියන්න හිතෙනවා, චිත්‍ර අඳින්න හිතෙනවා, නටන්න හිතෙනවා, සින්දු කියන්න හිතෙනවා, නට වණ්ඩ හිතෙනවා. දිගටම යන්න පුළුවන්. ඉතින් ඒක අපි මේ ලෝකෙට දාලා බැලුවට මේ ලෝකෙත් එක තරහට නෙවෙයි කතා කරන්නේ. ඒක තමයි නිදර්ශනේ ලෝකේ. එනිසා යම් කිසි කෙනෙකුට මේ නික්මීම පිළිබඳව කරපු කෙනාට ඒක රැක ගන්න බැරි නම් ඒකට සිංහලෙන් කියන්නේ ඒක ගේමට කැතයි. එච්චර උනන්දුවෙන් ගත්ත ඒ පියවර පස්සට ගන්න බැරි කම. නමුත් සංසාරේ හැදිලා තියෙන්නේ මේ මනුස්සයාට විහිළු කරන්න. ග්‍රීස් කහේ නගින සෙල්ලම තියෙන්නේ. උත්සාහ කරන්න කරන්න කරන්න කරන්න ඒ මනුස්සයා පස්ස බිම යන ගන්නවා. නමුත් මතක තියාගෙන කවුරු හරි ග්‍රීස් කහේ පොඩි ගන්න. දඟල්ලා දඟල්ලා දඟල්ලා කොහොම හරි අවුරුදු උත්සවයේ දහඳ වෙනකොට කොහොම හරි ග්‍රීස් කහේ කොඩිය ගන්න. ඉතින් ඒ නිසා ඒකට කරන මේ ප්‍රයත්නයේ විතරයි බුදුචානන්සේ සාදු කියන්නේ. අසාර්ථකුණ සාදු කියන්නේ. ඒක නිසා ඒ දල්ල නික්කමෝ දැඩි නික්කම තාම බලූපපන්නෝ කාය බලය කාය තාමය වීරිය තියාගන්න ඕනේ ඇස් මගේ ලේ නහර මස් වීලෙන්නේ වීලේවා හැම නහර ටික ඇට ටික ඉතුරු වෙන්නේ ඉතුරු ඒවා මම මේ වැඩේ කරලා මිසක නැත කරන්නේ නැහැ කිව්වොත් ඒකේ පේන්නේ නිකන් දැඩි මතධාරී මේ ලෝකයේත් එක්ක බාහිර කරන කතාවක් වගේ. නමුත් බුදුජාන් වහන්සේගේ ඒ තියෙන සතර සම්‍යක් ප්‍රදාන් වීරියේදී කය දැඩි කරගත්ත ස්වරූපේ සහ හිත දැඩි කරගත්ත ස්වරූපය ආදර්ශයක් වශයෙන් ගත්තේ නැති වුණත් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී බෝධිසත්ව රූපෙන් පේන තියෙනවා මුළු ඇඟම වේලිලා බඩාත ගන්නකොට පිටාත ගෑවෙන තත්ත්වෙට ගිහිලා ඇත් දෙක ලිඳක් වගේ ඇතුළට ගිහිලා නමුත් අදිෂ්ඨාන ශක්තිය මුහුදේ මුහුණේ තියෙන අතාරින්නේ ඒ දිගට කරගෙන යන්නේ තනි මිනිහෙක්ගේ සටනක් කිසි කෙනෙක්ගේ මොකෙක්ගෙන් අසහයෝගයක් තනි මිනිහෙක්ගේ සරණක් එදාට ඒකචාරී ජීවිතය කියන එක තේරෙනවා. මෙතනදී මේ පවන් තලන්න කවුරු හරි තියාගෙන උණුපැන් තියන්න, ඇල්පැන් තියන්න, දැහැරි දඬු පූජා කරන්න කට්ටිය ඉන්නවයි කියලා කියන්නේ ඒ ඔක්කොමලා තමන්ගේ අර ඒකචාරී ජීවිතේට බාධා. ඒ හැම උපස්ථානයක්ම හැම ආයෝගයක්ම දෙයක්ම ඒකචාරී ජීවිතේට බාධා වෙනවා. ඒ පුද්ගලයා ඒක මේ තෘෂ්ණාවෙන් තොරව පරිභෝග කරන්න බැහැ. ඉතින් ඒක නිසා මේ ගාථාවේ සඳහන් කරන විදිහට රජ කෙනෙක් රාජ්‍ය අල්ලන්න ගන්න ප්‍රයත්නයක් ඊට පස්සේ රාජ්‍ය ඇල්ලීම විනෝදාංශයක් වෙච්ච රජුරෝ රාජ්‍ය අතහැරීම විනෝදාංශයක් කරන්න ගියාම දෙකම එකයි. අරක බාහිර රාජ්‍ය අල්ලනවා මේක අභ්‍යන්තරේ රාජ්‍ය අල්ලන නිසා නිවන් දකින්න දක්ෂ වෙන්න මොකකට හරි ශිල්පයකට දක්ෂ වෙන්න. ගත්ත ශිල්පයේ දිකට ගෙනියන්න. ඒ නිසා ආසවලාට බෑ කියලා දෙයක් නැත්තේ නෑ. තමයි පුළුවන් දේ පටන් අරගන්න දිගට කරන්න. දිගට කෙරුවොත් ස්වයම්භූව හෝ තමන් වශයෙන් හෝ කලාතුරකින් වෙන දෙයක් තමයි මේ පතේ බුද්ධ රාජ්‍ය කියන එක. නැත්නම් ගෞතම බුද්ධ රාජ්‍යන වගේ සම්මා සම්බුද්ධ රාජ්‍යයක කියන දේ තේරෙන වට කර ගන්නවා. මේ බුදු කෙනෙක් මොනවද මේ කියන්නේ? අයිය අපි මෙච්චර බණ අහද්දී අපට ඒක තාම පෙර දක්ම කර ගන්න බැරි කියලා. ඒ නිසා ඒ රාජ්‍ය යුද්ධකරණයේදී සහ පරමාර්ථය වශයෙන් නිවන සඳහා කරන සටනේදී ඇති වීරියේ සමාන ගති පේන්න තියෙනවා. ඒකයි මේ පස්මහ බලුම් බලනකොට ඒ අවලෝකනයේදී උසස්ම කුලේ ඉපදුනා. උසස්ම සප සම්පත්තනක ඉපදිලා ඒ හොඳම මාවකට ඉපදිලා ඒ සියල්ලම අතහැරීම සඳහා හොඳම දේ අල්ලන්න. අපිට මේ නරක දේ අතහැර අල්ලගෙන ඒක අතහරිනවයි කියන එක ඒක ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි. උප්පරිමේට යන්න ඕනම ශිල්පයක ඕනම දක්ෂතාවයක උප්පරිමේට ගියාට පස්සේ අපිට හිතනවා හයියෙන් අල්ලගෙන ඉදී කියලා. උප්පරිමේට ගිය කෙනාට තේරෙනවා ශිල්පේ වශී කරගත්තාට පස්සේ ඒක අතහැරියයි කියලා ශිල්පෙට මාව අතහරින්න බෑ. මට ශිල්පය අතහරින්න පුළුවන් නමුත් ශිල්පෙට මාව අතහරින්න බෑ. එන්නේ ඒක දන්නේ නැති බාගෙට තැම්බිච්චාලා තමයි ශිල්පෙට වඳින්නේ. ශිල්පෙට දාත වෙන්නේ. ශිල්පෙට බැගෑපත් වෙන්නේ ශිල්පේ දන්නේ නැති. ඒ නිසා ශිල්පේ ඉවර කරන්න. ශිල්පේ හදාරන්න. එතකොට ශිල්පේ Tamange නතු වෙන ගතියක් වෙනවා. ඒ නතු වීම එනකන් අඩු ගානේ සෝවාන් මාර්ගඵලෙවත් ලැබෙන්නේ නැහැ. සෝවාන් මාර්ගඵලය කියලා කියන්නේ අවෙක්කප්පසාදේ නොසැලෙන සද්ධාාවක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ කෙරේ. ඉතින් ඒක මේ කාම ලෝකේ ගත්තාම මේ කියන නික්මීම එහෙම නැත්නම් මේ කියන උද්දේකලා බව විවේකයේ කියලා වචනේ පාවිච්චි කරන්නේ අවස්ථා තුනකින් ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒක නික්කම ධාතු වීරිය පරක්කම ධාතු නික්කම ආරම්භ ධාතු වීර්ය නික්කම ධාතු වීර්ය පරක්කම ධාතු වීර්ය කියලා වීර්ය මට්ටම් තුනක් සඳහන් කරලා තියෙනවා මේක බොහෝ දුරට සමානව කායි විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් විවේක තුනක් විදිහට සම්බන්ධ කරලා තියෙනවා. මේ සාමාන්‍ය දල වශයෙන් පෘ탁ජන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ක්‍රමය ඒ ආරම්භ ධාතු වීරිය නැත්නම් කායි විවේකයේ කියලා කියන්නේ තමන්ගේ දන්නා දුන්න කුලයා කෙරෙන් වෙන්වීම. ගණයා කෙරෙන් වෙන්වීම සාමාන්‍ය සිංහල වචනෙන් කියනවනම් ගිහිගේ අතහැරීම. ගිහිගේ තමයි අපිට තියෙන ලොකුම බන්ධනය. ඒකයි කියන්නේ ගිහිය කියන වචනේ අපිට පට බැඳලා තියෙන්නේ ගිහි කියලා තියෙන බැඳීම නිසා. ගිහි ගෙදරක හිටියනද බෝඩිමක හිටියත් ඌ ගිහියා තමයි. බස් එකේ හිටියත් ගිහියා ගිහියාමයි. මොකද ඌගේ මුළු ජීවිතේම බැඳලා තියෙන්නේ මේ ගෘහස්ත වාසයත් එක්ක. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ ගෘහස්ත වාසයෙන් අයින් වෙන්න පුළුවන් නම් එයා කායික වශයෙන් ප්‍රියමනාපයකින් ඈත් වෙනවා. ඒක සාමාන්‍ය මරණයේදී සිදුවෙන දෙයක්. මෙයා ඒකෙදි නිසා ගිහිගේ අතාරපේ කරනකොට මරණය අත්දකින්න වෙනවා. දන්න කියන අයගෙන් වෙන් වෙනකොට අපේ මේ ආශාලෝකයෙන් මරණය සිද්ධ වෙනවා. ඉතින් ඒ කාටවත් මුණ දෙන්න බෑ. අපි ඒකට හේතුව දෙන්නේ අපි ආශ කරන කට්ටිය අපිට එන්න දෙන්නේ නැහැ කියලා නෑ. ඒක නෙමෙයි කතාව. අපිට මේ කොක්ක ගලව ගන්න බෑ. කොක්ක ගලව ගත්තයි කියමු. කොක්ක ගලව ගත්ත කට්ටිය තමයි දුරු පාට අඳගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ල කොහොම හරි මනාපෙන් හරි අමනාපෙන් හරි අත කසා දාලා හරි මේක ගලව ගත්තා. නමුත් මේ ඉන්න කට්ටියන් අහන්න බලන්න ඒ කායි විවිකේ ලැබෙච්ච නිසා ඊගා විවිකේ නිකන් හම්බෙලා තියෙනවද කියලා. චිත්ත විවිකේ වශයෙන් ඉඳගත්තර පස්සේ හිත නීවරණයෙන් තොරව අර කායි විවේකයේ ආනිසංශයෙන් හිත විවේක වෙනවද කියලා? ඇත්තෙම නැහැ. එහෙම එකක් ඇත්තෙම නැහැ. ඇත්තටම මේගොල්ලන්ට තාම ගිහි ගියා තාලින බලාපොරොත්තු වෙච්ච අයගේ තරම්වත් හිත විවේකයක් නැහැ. මොකද අමාරුවෙන් මේක ලබා ගත්තා. නැත්නම් කාම ගුණයක්ගෙන් වෙන් වුණා. නමුත් කාම සංඥාවෙන් පෙළෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම කාම සංඥාවෙන් පෙළෙනවා. අනේ මෙච්චර කැපකිරීමක් කරලා මම මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවයි කියලා ගේසිත දෝමනස්සේ නැති වුණාට, ieval දොරල ආශ්‍රය කරපු දෝමනස නැති වුණාට දැන් නික්කම්මසිත දෝමනස්සේ ගිහිල වැටිචි තැන හොඳ නැද්ද? ගුරුවරයා හොඳ නැද්ද? කමටහන හරි නැද්ද? භාවනා මධ්‍යස්ථානේ හරි නැද්ද? ඇයි මේ මොනම දෙයක්වත් හම්බෙලා නැහැ. ඒ නිසා කායි විවේකී ලබාගත් කෙනා ඒ චිත්ත විවේකයේ නැතිකමට මුහුණ දෙනකොට පුදුම අසරණ භාවයකටපත් වෙනවා අනාථ භාවයකටපත් වෙනවා ඒක කියන්නේ පුංචි බෝට්ටුවක නැගලා මුහුදේ ඇතුළට යනවා ගොඩබිම නොපෙනී යනවත් එක්කම බයක් පහළ මේ උතුර දන්නෙත් නැහැ දකුණ දන්නෙත් නැහැ හැම තැනම වතුර නටනවා අවුව වැටලා තිබුණොත් ඒක දිහා බලනකොට වක්කාර වෙනවා නිතරම හෙල්ලෙනවා කොයි අතර පැද්දොත් ගොඩබිමද කියලා හොයන්න බෑ ආන්න එහෙම කෙනාට මුහුදු ඉම වෙරළින් ඈත් වෙනවත් එක්කම දුම බයක් ඇති. ඒ වගේම කැලේකට ගිහිල්ලා දවස් දෙකක් විතර කැලේ ඇතුළට ඇවිදගෙන යනකොට කැලේ හැම පැත්තම එක වගේ. ඒකට කියනවා දිශා මාරු වෙනවයි කියලා. ඒකට ඒ පුද්ගලයා වියාල බයට, මුර්ග බයට, පිසාච බයට පුදුම විදිහටපත් වෙලා නිකම් පෙකිනි වලින් කැපිච්ච මේ කලලයක් වගේ බඩ ඇතුලේ තියෙන සම්පූර්ණ අසරණ වෙනවා. කාන්තාරයකට ගියාට පස්සේ කාන්තාරේ කොයි දිශාවකවත් වෙන් කළ අඳුරන්න බෑ. හැම පැත්තම ඒක වගේ. එතකොට පුදුමාකාර විදිහට අමනුස්ස දෝෂෙ ඉන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි භාවනා කරන කෙනත් දන්න අඳුන කට්ටියෙන් අයින් කරපු ගමන. ඒක ලැස් දෙක වහගත්ත ගමන. පුදුමාකාර විදිය හොල්මන් පුදුමාකාර විදිය බලාපොරොත්තු නැති මේ හිතේ යාට කියනවා කාම සංඥා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේක නොදැන නෙවෙයි මේ කැලේට ඵලයක් කියලා කියන්නේ. නොදැන නෙවෙයි ගහක් මුල වාඩි වෙන කියලා කියන්නේ. නොදැන නෙවෙයි උසෝන්‍යාගාරයට යන්න කියලා කියන්නේ. ඉහිල මේකට මූණ දෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒකල බුදුදහමසේ ඒක ගැන මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා කම්කාරික වාර්තා කළොත් අපසාරි ස්වාමීන් වහන්සේ මම අමාරුවෙන් කීකිය අතෑරියා. කොට්ටෙකුත් හොයාගත්තා. ඉඳගත්තා. ඉන්නත් පුළුවන්. අනේ ඉන්නකොට හිතේ කිසිම හවුහරණක් නැහැ ස්වාමීන් වහන්සේ. දිගටෝම අතීතයට අනාගතයට ගිහිල්ලා කාමදාස වෙනවා. අතන මෙතන ගැන කල්පනා කරනවා. අරයා මෙයා ගැන කල්පනා කරනවා මගේ හිත නිතරම පිටලා කිව්වහම ඒ කෙනාට බුදුරජාණන් කියනවා එහෙමනම් මං ඒ කියන දෙවෙනි අවිවේකී தત્වේ නැතිකරන්න. කාම ගුණයන්ගෙන් නෙවෙයි. කාම සංඥාවකින් නැතිකරන්න රූප කර්මස්ථානෙට හිත දාන්නේ කියලා. තමන්ගේ කය මේ වාංගුවක් කරගන්න. නිතරම කයේ හිත පවත්තන්න, කයේ හිත පවත්තන චිත්තක්ෂණේ ඔය කියන කාම සංඥා එන්නේ නැහැ. ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂයක්. ඒක නිසා කයට හිත දැමීම නැත්නම් කය තියෙන බවට කරන ආස්වාද ප්‍රසආතේ හිත දැමීම එහෙම නැත්නම් පිම්බීම හැකිලීමට හිත දැමීම සක්මන් කරනකොට මම විදිමින් ඉන්නවා කියන එකට හිත දැමීම නැත්නම් මේ වම දකුණ වශයෙන් හිත දැමීම අර ප්‍රශ්නෙට උත්තරයක්. මේ මේ නිෂ්ක්‍රමණය කරන ගිහිගේ අතහැරීමේ ප්‍රශ්නෙට නෙවෙයි ගිහිගේ අතහැරපු කෙනාට හිතට ඇති වෙන මේ චිත්ත අවිවේකීතාවේ නැතිකරන්න චිත්ත විවේකීතාවේ ඇතිකරන්න රූප කර්මස්ථානක හිත යොදන්න කියනවා හරියට කටපුංචි බෝතලයක ඇතුලේ තියෙනවා නම් යම් කිසි ගඳ ගන්න හෝ සුවඳ ගන්න වාතයක් ඒක අයින්කරනද මේ කටපුංචි බෝතලයට වතුර ටිකක් දැම්මොත් දාන වතුර ප්‍රමාණයට අර වාතය එළියට යනවා. මොකද කටපුංචි බෝතලයට වතුර දාන්න බෑ. ටැප් එකට ඇල්ලුවට යන්නෙත් නෑ වතුර කිඹුවට යන්නෙත් නෑ මොකද ඒ කටපුංචි එතකොට කරන්න වෙන්නේ පොල්කෙන් දක් හරි පාන්තිරයක් හරි දාලා ටික ටික මොහොදු වෙන්න ආරෙන්න ටික ටික මොහොදු වෙනකොට යන යන වතුර ගානට අර වාතය අයින්න ඒ වගේ චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන කියන එකේ ගත කරනවද නැත්නම් ඉඳගෙන ඉන්න බව නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ නැත්නම් සක්මණේ ගත ඒ තාක් ප්‍රදේශයක් යාට බුදුජානනාංශයේ සහතික කරලා දෙනවා කාම සංඥාවන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාම සංඥාවන් දුරු කිරීමට රූප කර්මස්ථානයක් ඇතුල් කිරීම තමයි ආරම් ධාතු වල වීරියේ නික්ඛම ධාතු කියලා කියනවා. ඒ නික්ඛම ධාතුව කියන එක අපේ මේ මුළු ලෝකේ තියෙන මොනම ශිල්පේ දක්ෂ වුණත් මේකේ දක්ෂ නොවෙන්න ඉඩ තියෙනවා. අපි ලෝකේ කොච්චර ශිල්ප දැනගෙන හිටියත් මේ එන කාම සංඥාවන් දුරු කිරීම සඳහා කයට හිත යොදවන එක ඉරියව්වට හිත යොදවන එක ආශ්වාස ප්‍රශ්වාස හිත යොදවන එක වම දකුණට හිත යොදවන එක පේන්නේ බුදුනුවණක් කියලා දෙකේ පන්ති ළමයේ ඥානයක් වගේ පේන්නේ නමුත් කාටවත් ඒක බොරු කරන්න බෑ ඒක සනාතන ධර්මයක් නමුත් ඒක කරන්න බැරි ගතියක් මේ වගේ පිරිසකට හොඳට තේරෙනවා ඕන වුණාට කයේ හිත තියාගෙන හිටින්නේ නැහැ කුඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ පිටපයින් අලු කූල් ගෙඩියක් තියන්න හදනවා වගේ දුවන අස්සේ කුඩ පිටපයින්නවා නමුත් අපි හිතනවා නම් ඒ පිටපයින් අනුන් නිසයි කියලා. බාහිර හේතුවක් නිසා අන්න එකට තකතිරුකම කියලා කියනවා. මෝඩකම කියලා කියනවා. මේකට එක උත්තරය තියෙන නැවත නැවත තියන්න. වැටෙන්න වැටෙන්න අරන් තියන්න. තියන තියන ගියාම දවසක දුවන අස්සයා උඩ අල්පෝල් ගෙඩිය හිටිනවා. දවසක කුඩල කොට උඩ හිටිනවා. ඉතින් කටුසෙක පිට උඩ ඕලින් දැටයක් තියන්න පුළුවන් වෙනවා. ආ මේ විදිය දැක්කට පස්සේ අර දෙවෙනි මට්ටමේ විවේකයක් හම්බ වෙනවා. මේ හිත කියන එක මේ කය කියන එක කවදාකවත් මේ චිත්ත විවේකයට සහයෝගයේ පිණිස නෙවෙයි පිටලා තියෙන්නේ. ඒක තියෙන්නේ සංසාරේ ಜಾති බෝ කරන්න විතරයි. එහෙව් එකක් මේ නික්කම ධාතු වීරියට වාංගු වෙලා මේ චිත්ත විවේකයක් පිණිස මේ යෝගාවචරය කරන ප්‍රයත්නය හැම ලෝකයාම සලකන්නේ කෙලපිරිච්ච padikkamakටත් වඩා තුච්ච කරලා කියලා අපේ ලොකු සාංශය ලියලා තිනවා 1940 ගණන් වල. ඒ මොකද මේ මිනිස්සුත් Taman ගැන සලකන්නේ තුච්ච කරලා. මෙච්චර ගිහි ගිය අතල්ලාවට කෝ මට මොකක්වත් ලැබිලා නැහැ නේ කියලා. කරන කියන කතා ඔක්කොම බංකොලොත්. ඒකට යාට උප්පණ්ඩනය කරන්න ඉන්න කට්ටිය කියන ඕක තමයි අපිට බෑ කියලා කියන්නේ. ඇවිල්ලා ඔය තියෙන දත් අම්මන කාලා රැයට කාලා බුදිය ගන්නේ. මේ මොකද්ද කරන්නේ? මෙන්න මේ කතාව තමයි සාහිත්‍ය කියන්නේ ලෝකේ තියෙන්නේ. කාමේනම් හරිසෝ. මේ වැඩේ අසාර්ථකයි. මේ කරන්න බෑ. ඉතින් කවදා හරි මේ යෝගාවචරයත් අර බෑ කියන පිටසට එකතු වුණොත් ඒ අර තිබ්බ දල්ල වීරිය පාවා දුන්නා වෙනවා. හොරිකඩේක් වෙනවා. ඉතින් ගී ගිය අතහරිනවා. නෑ නෑ තිවුරු අතහරිනවා. නැවත බහන අතල්ලා යන පිරිස බහනා කරන්න එන පිරිසෙන් 90කට වැඩි වැඩි. අපි හිතනට විශාල පිරිසක් බහන උත්සාහ කළා තියෙනවා. මුවින් නොබැන ඒගොල්ල සරණ පාවා දීලා ආපහු ගීගෙට ගිහිල්ලා වෙන කරන්න දෙයක් නැහැ කබලෙන් ලිපට වැටලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ තියෙද්දි භාවනා දිගට ගෙනියනවා නම් ඒ මනසට වඳින්න වගේ. මනස පුංචි කැපකිරීමක් නෙවෙයි කරලා තියෙන පුංචි අත්දැකීම් සම්භාරයක් නෙවෙයි තියෙන්නේ. ඒක නා දිගට මේක උත්සාහ කරනවා. ඒ උත්සාහය මිනිස්සුයෙකුට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඒ මනසට පේන්නේ මේ අසාර්ථක ප්‍රයත්නක් කරන. නම දෙයයන් බ්‍රහ්මයන්ට තේරෙනවයි කියලා කියනවා. හොඳට මෙච්චර මිනිස්සු ගඟ දිග පාරට ගහගෙන යද්දී මේ මිනිහා ගඟ දිගේ ඉහළට පීනනවා. ආන්නේ ඒ පීනීම පීනඳ අපි මෙතෙක් කල් අපි භෞතික ලෝකයේ ඉගෙන ගත්ත කිසිම ශක්තියක් නැති. මොනම දෙයකින්වත් අලගු තියන්න බෑ ඒකට. ඒක වෙනමම මේ සාසනික ශක්තියක්. ඉතින් ඒක නෑ කියලා දොස් කියන්න බැරි තරම් වටිනා දෙයක්. යම් කෙනෙකුට ඒක නෑ යා තැල්ලා දාලා ගියා නම් ඒත් ප්‍රශ්නයක් නෑ අඩු ගන්න උත්සාහ කරන්නේ. ඒක සඳහා ස්තුතිවන්ත වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් ප්‍රයත්නයේ ප්‍රතිඵල නැති වුණත් ඒක දිගට ඒකේ කරගෙන යනවා නම් ඒ මනුස්සයා ඉතින් සංසාරේ සෑහෙන පුරුදු කරපු මිනිසෙක්. ඉතින් සංසාරක සෑහෙන ආයෝජනයක් කරන කෙනෙක්. අන්න ඒ දෙවෙනි මට්ටමේ නික්කම ධාතුව බලනකොට මේක ගෑනුන්ගේ වැඩි පිරිමින්ගේ වැඩි කියලා කියනවා. මේක බාලයින්ගේ වැඩි මධ්‍යස්ථායට වැඩි මධ්‍යස්ථායක නාකින්ගේ වැඩි කියන්න බෑ. සමාන. උගතුන්ගේ නුගතුන්ගේ කියලා වෙනසක් නැහැ. පොහසත් දුප්පත් කියලා වෙනසක් නැහැ. පින් කරපු අයයි පින් නොකරපු අය දෙකම එකයි. බෞද්ධය අබෞද්ධය දෙන්නම එකයි. මේකේ තියෙන මනුස්සකම තමයි. ඇත්තටම මනුස්සකම තියෙන ඕන ඔක. උඟ දෙනකොට මනුස්සකම නැහැ. ඒගොල්ලෝ මේ එක එකනා මත රඳාපා. රක්ෂණ සංස්ථා ගැන රඳාපාවචිනවා බැංකුව ගැන රඳාපාවචිනවා නීතිඥයෝ ගැන රඳාපාවචිනවා වස්තු භෝග ගැන රඳාපාවචිනවා ලාභ සත්කාර සම්මාන සිලෝකනවා සේරම උගුල් මෙතන යන මිනිස්සයාට කකුල් මාට්ටු දානවා වගේ ඔය ඔක්කොම වට කරගෙන ඉන්නවා. ඒක නිසා මෙතෙන්ට ගියාට පස්සේ හරියන හැම එකක්ම මිනිස්සයාගේ වැරද්දක් වෙනවා. වැරදි හැම එකක්ම මිනිහට හරියනවා වෙනවා. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ ශද්ධාව ඇති කෙනාට විතරයි සංවේගය පහළ වෙන්නේ. ශද්ධාව ඇති වෙන්නේ දුකක් එන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒතර සමීකරණේ බොහොම සරලයි. දුක ආපු මිනිහට සද්ධාව ඇති වෙනවා. ඒ මාස සංවේගයෙන් මේක කරගෙන යනවා. මොකද ආපහු වැටෙනොත් වැටෙන තියෙන්නේ මඩකොඩට. ඒ සද්ධාව නැත්තම් දුක ඇවිල්ලා නැත්තම් යාට හිතනවා අර පරණ පුරුද්දකම ආයතරයක් ටෙම්පරාදු කරලා කෑවොත් හරියයි. ඒකම අලුත් දෙයක් කරලා කාවත් හරියයි කියලා තමයි ගෙදර යන්නේ. ඉතින් එහෙම ගියේ නැති කෙනෙක් මේ සංසාරේ කවුරක්වත් නැහැ. නමුත් කවදා හරි දැන් ඇති මේ සංසාරේ කෑව ඇති කියලා හිතිච්ච දවස තමයි මේ දිගට මේ වර්තමානයේ හිත පවත්නවා කියන මේ සරල දේ මේ සා විශාල ප්‍රශ්නකට උත්තර සපේනවා. ඉතින් හුඟව දෙනකොට සැකයි. නිය හුස්ම දිහා බලන්නලා කොහොමද නිවන් දකින්නේ? මේ මොනක්වත් නැති එකක් දිහා බලන්නේ නිවන් දකින්නේ කොහොමද? ඉතින් ඒ කට්ටියට පුළුවන් වුණත් කියන්නේ වර්තමාන වශයෙන් යම් යම් චිත්තක්ෂණ ගානක් ඊට වැඩිය අද පුළුවන් වුණත් ඒ පුදුරට ඒකේ ආඩම්බරයක් අගයක් වටිනාකමක් එන්නේ නැහැ. ඉතින් ඒ බේ ඒ ලෙඩේට බේත් ඒ ලෙඩේට බේත් එයාට ගහලා බැනලා වැඩකුත් නැහැ මොකද බොහෝ දිනකට වැඩිය උත්තම පුරුෂයෙක් මේ කතා කරන්නේ. නමුත් එයාට තමන් වර්තමානයේ හිටියත් ඒක එච්චරේ නෛර්යානික ගතියක් පේන්නේ එයාට අවශ්‍ය කරන ලාභ සත්කාර නැත්තම් ඒ දියුණුව ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා මේ ලස්සනට ප්‍රතිඵල ලැබිලා බුද්ධ ආදී උත්තරන වහන්සලා හොඳයි කියන එක මේ පුද්ගලයාට පේන්නේ හරි කම්මැලි. හරිම ඒකාකාරයි. හරිම ලීනයි හිත. හරි කුසීතයි. හරිම අසරණයි. හරිම අනතුරුදායකයි. සැකසහිතයි. කියන මේ කුසීත සහ ලීන හිත මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. භවනා හරියන හැම වෙලාවෙම කෙලෙස් අඩු වෙන හැම වෙලාවෙම හිත කුසීත බව පහළ වෙනවා. ඒකට කියනවා ලීන හිත සහ කුසීත හිත කියලා. කුසීත හිත කෙලෙස් බරිතයි. ලීන හිත කෙලෙස් නැහැ. වංචනික ධර්මයෙන් වරදෝලා අදහනවා. ඉතින් කවදා හරි මෙයාට කියන්න පුළුවන් නම් ලියන්න පුළුවන් නම් යම් වෙලාවකට මගේ හිත වර්තමානයේ හිත තියෙනවනම් යම් වෙලාවකට මගේ හිත ආස්වාද ප්‍රසආසෙම තියෙනවනම් මට නිදිමත එනවා. මට හරි කම්මැලිකමක් එනවා. මට මේක නීරසකමක් එනවා කියලා වාර්තා කරන්න හෝ කොච්චරක් බනහන්න වෙයිද කියන්නේ. එයා ඒක හංගන එකමයි කරන්නේ මේක මගේ පුද්ගලික දෝෂයක් වෙන්න ඇති. එහෙම නැත්නම් මේ කාලා වැඩි වෙලා වෙන්න ඇති. නැත්නම් වැස්ස නිසා වෙන්න ඇති කියලා කවදාකවත් එයාට තේරෙන්නේ මේ අරමුණු රස මාරු කරනකොට හිත උනන්දු වෙනවා. එකම අරමුණේ ඉන්නකොට හිත ලීන වෙනවා. සංගවි ගන්න. නීරස භාවයටපත් වෙනවා. මේක හෙලි කරන්න. ඒක ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරනකොට උත්තරයක් හම්බ වෙනවා. කමටහන සුද්ධ වෙනවා. ආයෙනම් අනිත් දවසේ අරමුණ දිගේ යනකොට ලීන භාවයේ එයි. කම්මැලිකම එයි කියලා ලෑස්තිලා යනවා. එතකොට සම්පූර්ණ වෙනස් චිත්‍රයක් තියෙනවා. ඒක හරියට අර විශාල බලසේනාවක් අර පැත්තෙන් එනවා. මෙතන පොඩි සේනාවක් ඉන්නේ. මේ රජුරෝ කියනවා හරියට ගහපන් මැදින් ලෑස්තිලා බලන විශාල බලසේන දෙක දෙකට යන්න ගහපන්. ගහලා උඹලා වෙන් වෙන්න එපා. ගුලිය පිටින් හෙන ගුලියක් වගේ ඉදිරියට ඵලයක් කියනකොට අර විශාල කෙලස් බලමුලුව මට කම්මැලිකම එනවා තමයි. මට නිදිගතකම එනවා තමයි. මට ලීන භාවය එනවා තමයි කියලා ලෑස්තිලා ගියොත් විශාල බලමුලුවකට ගහන්න පුළුවන් පොඩි සංවිධානය කරපු අපි ගරිල්ලා සටන් කියලා කියන්නේ එව්වට සංවිධානය කරන හැඟවිලා පහර දෙන පොඩි පිරිසකට විශාල බලසේනාවක් ගන්න. මේක තමයි බුදු දන්වාසික කරන්නේ. ඒක දන්නේ නැතුව මේ අර්ථතරන් සෙනඟක් අපට නැහැ. අපරාධය අපි යුද ප්‍රකාශ කරේ කියලා දුවන්න ගත්තොත් පෙtti ගන්න. පෙති ගන්න. ඉතුරු කරන්නේ නැහැ. තොපි එහෙනම් මොකට දාවි යුද්ධ කරන්න අපිත් එක්ක කියලා මෙතන ඉන්න හුඟ දෙනෙක් ඒ වගේ සටන් බිමේ දනගගා ජීවත් වෙන જાතිය. කොන්ද කෙලින් කරන ඉන්න බෑ. ඒ මොකද මේ නිදිමත කම්මැලිකම නීරසකම කියලා කියන්නේ මේ නික්‍රම ධාතු අවස්ථාවේදී අපිට මල්ලෙන් ගහන හැටි. ඒකට කියනවා ලීනසිත සහ කුසීත හිත කියලා. ලීනිත කියන්නේ හිත සැඟවි ගන්නවා. නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ප්‍රසවාසයක් නිම වෙනකම් බලන්න යනකොට ටික වේලාවක් ගිය ගමන් හිත හැංගිලා අපි දන්නේම නැහැ. නිමාව දකින්න ඉස්සෙල්ලා මෙන්න හිතවිලි වගේක් ඇති. ඒ නිම වෙද්දි වෙද්දි වෙද්දි උනන්දුයෙන් අප්‍රමාදීව ඒක දිහා බලන ඉන්නනම් මෙතන අරමුණ ගෙවන් වේගන යනකොට හිත හැංගෙන ගතියක් තියෙනවා. හැංගෙන්න නෙවෙයි කරන්න තියෙන්නේ. වැඩි අවධානයෙන් මේක දිහා බලන්න ඕනේ කියලා. හරියට රහස්සොත්තු සේවාවක යදී ඉන්න කෙනෙක් හොරායයි සැක කරන පුද්ගලයා එනකොට එයා දැනෙන්නේ නැති වෙන විදියට. නමුත් එන ඒ මනුස්සයාගේ හැසිරීම සියල්ලම බලමින් සිවිල් නැඳුම් පිට ගත කරනවා වගේ මේ නිදිමතකම කම්මැලිකම නීරසකම සභාතලයට එනකොට වේදිකාවට එනකොට අඳුනා ගන්න නම් මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අඳුනා ගන්න නම් මේකට ලෑස්තිලා යන්න නම් මේ ලීන හිත පිළිබඳව අහලා තියෙනවා. අරමුණු රස විවිධ වෙනකොට කාමගුණ වැඩි වෙනකොට හිත හරි උනන්දුයි. ප්‍රබලව ශක්තිමත්ව කටත් අරගෙන බලන්න. අරමුණු රස අඩු වෙනකොට නිබ්බිදා වෙනකොට විරාගය එනකොට විරංජනේ එනකොට හිත හේම කම්මැලි. ඉතින් කම්මැලිකම නැතිකරන්න ලෝකයේ විවිධ ආකාර රූප වාහිනී, ශබ්ද වාහිනී, භෝජන සංග්‍රහ, පාටි ගොඩාක් සංවිධානය කරලා තිනවා සීරම මාර්ගපාක්ෂිකයි. ඔක්කොම බුදුජානනාංශයේ සහ යෝගාවචරය පරද්දන සුළුයි. යෝගාවචරය කරන්න ඕනේ මේ ලීන හිත තේරුම් අරගෙන. විශේෂයෙන් මේක ලියලා කියලා. ඒකට එනකොට ලෑස්තිලා ගියොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ වෙලාවේදී දත එකක් උන්නේ නැහැ, බඩ එකක් උන්නේ නැහැ, සද්ද බාධා නැහැ, හිතවිලි බාධා නැහැ, වේදනා බාධා නැහැ. අරමුණ හොඳට කීකරු වෙලා තියෙන්නේ. මහවරෙක් ඇවිල්ලා ගේ කඩාගෙන යනවා වගේ. අර Tamanට හම්බෙච්ච අර අවදි විය යුතු අවස්ථාව කුසීතකමට දාලා යෝගාවචරයට හම්බෙන ක්ෂණ සම්පත්තිය නිකම්ම ලංසු දෙකට බෙන්දිස් කරලා දානවා. මේකට උනන්දු වුණා නම් ඒ යෝගාවචරයට ඉගෙන ගන්න බැරි භාෂාවක් නැහැ, ඉගෙන ගන්න බැරි ශිල්පයක් නැහැ, කරන්න බැරි රසාවක් නැහැ. රජ කෙනෙකුණත් වෙන්න පුළුවන්. මෙතනදී ලක්ෂ ගණන් සෙනඟ වැටෙනවා. දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේ නිදිමතද මේ ලීන හිතද කියලා. ඉතින් ඒක හරියට අඳුරගන්න බණක් අහන්න ඕනේ. මේ යෝගාචරය පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. එච්චරයි මට කියන්නේ. ගෑනු වගේ චර්චුරු ගා මොනවා හරි වෙනකොට පස්සෙන් පස්සට ඇදෙනවනම් පුදුජානන්සේ මොනවත්ක්වත් කියන්නේ හොඳයි නංගි කියන යන්න කියලා නිකන් වෙන කරන්න දෙයක් නැහැ මොකද මේ නංගිලාට වෙන කරන්න දෙයක් නැහැ මේ ශාසනයේ කිසිම තැනක් නැහැ මේ ශාසනයේ තියෙන පරුස ගති තියෙන සාහසික ගති තියෙන මෙන්න මේක රටක් පුංචි රටක් තියෙද්දිත් මහ රටකට ගහන්න ඕන කියන කඩප්පුලි රජ කෙනෙකුට විතරයි මේ ආණ්ඩුව දිනන්න පුළුවන්. මේ මේ ශාසනය දිනන්න පුළුවන්. අනේ මෛත්‍රී බුදු ආමතුරු ආපුවාමිට බණ අහනකොට එකම ධර්ම මණ්ඩපේ නිවන් ළඟට හම්බෙයි කිව්වොත් උදේට බුදියන්න හම්බෙයි. මෛත්‍රී බුදු ආමතුරුල බණ කියලා යාඹ දාම් බුදිද කියලා යන්න දන්නෙත් නැහැ. කවුද ඇවිල්ලා බණ ගියේ කියලා කියලා දන්නෙත් නැහැ. මොකද හේතුව මෙයා හිතන්නේ මේ අත තියලා ආශිර්වාද කළා නිවන් දක්වයි කියලා. අපේ බුදු ආමතුරුත් මේ දෙවි කෙනෙක් කරන්න හදනවා. බුදු ජානසේ අපිටයි පණ දෙන්නේ. බුදු ජානසේට පණ තියාගෙන ආශිර්වාද කළා නිවන් දක්වන්න හදන්නේ නැහැ. එක එකනාට යන යන පියවරේ පණ දීලා කියන ඔබ ඔය දැන් ඇවිල්ලා තියෙන ගමන වැඩි. තව පොඩ්ඩයි තියෙන්නේ ඔය බුදිය කැනලද ගේමට කැතයි. ඔය ලීන ගතිය ගේමට කැතවක හෙලි කරපන්. ඔක හෙලි කරලා ඔක මගේ කරගන්න එපා. ප්‍රසිද්ධියේ සාකච්ඡා කරා නම් ශාසනයේ දහසකුත් එකක් උපක්‍රම තියෙනවා. මේක කෙලේශයක්. මේ කෙලේශයත් වංචනික විදිහට වැඩ කරනවා. යෝගාචරණ මල්ලෙන් ගහලා යන්නේ ආන්නේ ලීන හිත යෝගාචරයට අඳුන ගත්තනම් එයාට තේරෙනවා භාවනාව හරියන හැම වෙලාවෙම ප්‍රතිපදාව හරියන හැම වෙලාවෙම කෙලස් කැපෙන හැම වෙලාවෙම කම්මැලිකම පිටිපස්සෙන් ඉන්නේ. නීරසකම් පිටිපස්සෙන් එන. මේකට නිබ්බිදාව කියලා බුදුරජාණන්සේ වචනයක් දාලා තියෙනවා. නිබ්බිදා කියන්නේ වින්දනයක් නෑ, නිර්වින්දන වෙනවා. ඒක නිදිමතක් වගේ. පටලවා ගත්තොත් නිදිමතටපත් වෙනවා. මේක හරියට තේරුම් අරගෙන ඒකට ලෑස්ති මනසකින් ගිහිල්ලා තේරුම් ගත්තොත් පේනවා අපි සංසාරේ කී ලක්ෂ වාරයක් බුදුරු දකින්නද කොච්චර භාවනා කරන්න ඇද්ද නමුත් මේ මේ කෙලෙස් මායයට කෙලෙස් වලටම නෙවෙයි කෙලෙස් දෙවනැල්ලට මේ සංඥාවට පටලවිලා ලීන හිත අඳුර ගන්න නැතුව අපි සලුවක සාදාලා නැගිටලා යනවා හිතන්න කවදා හරි මේක తాවකාලිකව විනිවිද දැක්කයි කියලා මේ ලෙඩක් කරදරයක් දුකක් නැති වුණොත් බබා දොයි කරදර ලෙඩ තියෙනකොට කෙන්දිරි ගන්නවා කොච්චර හරි දත් එකක් වුන නිසා බාහනව කරන්න බෑ සද්ද නිසා බාහනව කරන්න බෑ බඩ එකක් වුන නිසා බාහනව කරන්න බෑ අරක නිසා නෑ මේක නිසා කියලා. ඒක මොනවක් කරන්න දෙනවද පුතිය. මේ දෙකම උගුල් දෙකක් මායාවේ තියෙනවා. ඒ නිසා මේ දෙකේදීම අවදි කරන්න ඕනේ. ඒකටයි සංසාරේ දුක අවබෝධ කරගන්න. එතකොට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක්කල් අපි හිතුවේ අපිට බාධා කරන පිටාය කියලා තමන්ගේ හිත ඇතුලේ තියෙන වංචනික ධර්ම ටිකත් ෂටගතිත් මායාවී ගති ටික තමයි අපිව මේ විදිහට නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් වගේ මේ නිවන පෙනිපෙනී සංසාරයට අදිනවා. බාහිර කිසිම කෙනෙක් මේකට බාධා කරන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් එනතම් මේ අවිද්‍යාවට මේ නමක් දාලා තිනවා දැනුම කියලා. හැම දැනුමක්ම බාධාකාරයි. අපි ඉගෙන ගත්ත යම්තාක් දැනුම තියෙනවා නම් ඒ දැනුම නිසායි අපි අද මේ හිර වෙලා තියෙන හිරවිල්ල හිර වෙලා තියෙන්නේ. ඒ දැනුම නැති බව දන්නවනම් නැති බව නැතුව ඉන්නවනම් බුදුරජාණන්සේ ඒකට ලස්සන වචනයක් පාවිච්චි කරනවා අහිංසකයි කියලා. දැනුම ලැබෙන්න ලැබෙන්න අහිංසකම නැතුව දැනුම පාවා දෙන්න දිනු රට හැරපියා යන රජ කුසේ. ඒලා අහිංසක වෙන්න බුදුහාමුදුරු ඉදිරිපිට. අපි කවුරුත් ඉදිරිපිට නෙවෙයි අහිංසක වෙන්නේ මේ. මේ යුද්ධ සෙබලෙක් ඉදිරිපිට ඕ තනපති කුවේරෙක් පිට ඕ හෙලිවර් ගෑණියක් ඉදිරිපිට නෙවෙයි අහිංසක වෙන්නේ. බුදුහාමුදුරු ඉදිරිපිට අහිංසක වුණාට පස්සේ අපි දන්න දේ මොනවද? අපි දන්න දේ කොච්චර චුට්ටද? අන්නේ අහිංසක වෙනකොටම බුදුජානනාංශය යායට නම්බු නාමයක් දෙනවා මුනිවරයයි කියලා. එයා කියන දේ අහනවා මිසක්ක කාට මොකක්ක කියන්නේ නැහැ. දුකක් ආවත් බොවෙන්න බෑ කියන්නේ නැහැ. හරදරයක් ප්‍රශ්න සැකයක් ආවත් කාටවත් කියන්නේ කාට කියන්නේ කවුද මේව බාර ගන්න ඉන්නේ? උඹ මොවින්න වෙන්නේ ඉවසපන්. એટલે කවුරු හරි කියන දේ ධර්මයක් අහගන්න. අහගෙන ඒ විදිහට කටයුතු කරනවා. එහෙම නැතුව මේ තනියම හිතලා මේක බේර ගන්නකෝ පොත් බලලා මේක බේර ගන්නකෝ බහුසුතිය අල්ලගෙන මේක බේර ගන්නකෝ ලොකු ලොකු පටිවිටිපත කියලා බේර ගන්න හදනවායි කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ නෛර්යානිකත්වය පුද්ගලිකකරණය කරන්න හදලා අපිත් මේ දේවයක් දෙයිය කඩා ගන්න හදලා ඒක කරන්න බෑ ඒ නිසා යම් කිසි දවසකට භාවනාදී කුසීතකම අල්ලගත්ත කෙනා අනේ ලීන හිත අල්ලගත්ත කෙනාට තේරෙනවා ඉන් එහා පැත්තට ගිය ගමන් තමන්ගේ යම්තාක් හොඳ ටිකක් තියෙනවා. දැන් ඒ හොඳ ටික තමයි ඉදිරි ගමනට සුද්ධ බාධා. ඒක මෙහෙමයි හිතවදින්න කියන්නේ. අපි හොඳ නරක දෙකක් තියෙන ලෝකයක් පිළිබඳව දන්නවනේ අපි කිරි බබාලා නෙවෙයිනේ. ඒකෙන් යම් ප්‍රමාණයට නරකට වැඩිය හොඳයි කියන කට්ටියක් නෙමෙයි වගේ තැනකට එන්නේ. ඒක ඕගොල්ලෝ තනි තනි ඕගොල්ලෝ හටනක් නෑ අපි එකතුලා කරපු එකක් නෙවෙයිනේ. නිසා මේ පිරිසට දොස් කියන්න බෑ හොඳ නරක දන්නේ නැති කට්ටියක් කියලා. මේ පිරිසට කියනවා හොඳ නරක දන්නවා. ඒ විතරක් නෙවෙයි නරක අතහැරලා හොඳ ගන්න ඔය කට්ටිය බුද්ධලිකව හටන් කරලා තියෙනවා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තැනට ආවට පස්සේ වඩා හොඳ පෙන්වනවා. ඒකට මේ වඩා හොඳ ගැනීම සඳහා හොඳ ටික අතාරින්න එක නෑම. ඒ නිසා බාධා වෙන්නේ වඩා හොඳ වෙන්න තමයිගේ හොඳ ටික. තමයි යම් ප්‍රමාණයක් හොඳයි මම දක්ෂයි මම පින් කරලා තියෙනවා කියනවනම් නිවන් දක්කන්න අමාරු මී අරකෙක් වගේ. මී අරකෙක් වගේ. ඒක නිසා කීයද යකි වඩා හොඳ ඉදිරි පිට නරක අතාරින එක හරිම ලේසියි. වඩා හොඳ ඉදිරි පිට හොඳ අතාරින එක මොනම සැකරයටත් කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ වෙලාවට අහිංසක වෙනවා නම් මේ හොඳ නරක දෙකෙන් හොඳ තේරුම් ගන්නවා කියන්නේ අසුචි රත්තරන් දීපම අසුචි හොඳ නැහැ කියන වගේ බොම්බ ඕලාරික දෙයක්. ඉතින් ඕක මහ දෙයක් ඇයි? දැන් ඒකෙදි වඩා හොඳ දේ ආවට පස්සේ වඩා හොඳ ඉදිරිපිට මේ මගේ පළ පුළුවන්කාරකම් පඬිරකම් තකතිරුකන්ට කයින් කරන්න බැරි නම් බුදුහාමුදුරු මොනව කරන්නේ? ධර්මෙ මොනව කරන්නේ? නිසා හොඳට මතක තියාගන්න අපිට ඉස්සරහට යන්න බරු බැඳා වගේ සංයෝජන වෙලා තියෙන්නේ අපි යමක් හොඳයි කියලා මෙතෙක් කරලා අල්ලාගෙන ඉනවා නම් ඒ ටිකම තමයි. ඒ ටික බහා තබන්න ඕන බව තේරෙන්නේ භාවනාදී නිදිමත කුසීතකම එනකොට ඒ තියෙද්දිත් ඒ නිදිමත ලීන කුසීත හිත තියෙද්දි ඒකට කියනවා තීන මිද්ද කියන වචන දෙක. මිද්ද කියලා කියන්නේ නිකන් බටර් ටිකක් ගුලි වුණා වගේ සීතලට හිත මිදෙනවා. මොනම දෙයක්වත් කරන්න හිත දෙන්නේ තීන භාවයටපත් වෙනවා කියලා කියන්නේ කයත් කර්මන්නේ නැතු වෙනවා. මේ කය තියෙනව නෑ දන්නෙත් නෑ නිකන් මේක හිරිවැටෙනවා වගේ එහෙම ගල් වෙන්න පටන් අර ගන්නවා. මේ තීන මිද්ද භාවයේ ලීන භාවයේ කුසීත භාවයේ ආවට පස්සේ ඒ යෝගාචරයක අයිස්කන්ධ දී කරගන්න දන්නේ නැත්නම් යාර කද්දාකත් එහා පැත්තේ තියෙන වංචනික ධර්ම ටික එහා පැත්තේ තියෙන අනුසේ ධර්ම ටික ආසව ධර්ම ටික පේන්නේ නැහැ. පේන්නේ නැති තාක්කල් එයා හිතනවා මගේ නිවනට බාධාව බාහිරයි මේක දැකපු ගමන් මේ කුසීතකම නිදිමත ගතිය මට බුම්බඩ ගතිය කම්මැලි ගතිය බත් බූසා ගතිය කියලාත් කියතයි සිංහලෙන්. මේ කුසීත ගතිය විනිවිදපු දවසේ පරියංකේදී සක්මනීදි මෙතේ ඉන්න පටන් ගන්නවා මේකට තියෙන එකම බාධා මේ ඇතුලේ තියෙන කෙලෙස් වලට ආසාව. ඇතුලේ කෙලෙස් එනකොට පුදුම ආසාවක් තියෙනවා. නික්ලේශී භාව එනකොට කුඩල්ල කොට උඩ තිබ්බා වගේ පැනලා යන්න හිතෙනවා. දෙවන්නේක් නැහැ. දෙවන්නේක් ඉන්නවනම් තෘෂ්ණාව. මේ හුදේකලා බවට බාධා කරන දෙවෙන්න තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව වෙන්නේ වංචනික ක්‍රමයකට. මේ මගේ පවුලේ අය කෙනෙක් හිතන්න එපායි. අනාගතය ගැන හිතන්න එපායි. රට ජාතිය ගැන හිතන්න එපායි කියලා තමන්ගේ සුභතිද්ධිය පාවා දීලා මේ ජාතිය ආගම රට මගේ අපේ කියන කතාවල් කතා කරන මිනිස්සෙින්ද පුදුජානන්ස කියන්නේ තමනුත් මඩේ ඉట్లా ඉඳද්දී තවත් මඩේ ඉట్లా ඉන්න එක ගොඩ දාගන්න හදන අමනේක වගේ. ඉතලා උඹ ගොඩ වෙලා හිටපන්. ගොඩ වෙලා ඉන්න තුන්ට අනුකම්පා කරපන්. මඩේ ඉඳදී තව මඩේ ඉන්න එක කුසන්ටන එකට අමනයයි කියලා කියනවා. ගොඩ වෙලා අනිත්‍ය උන් කොට ගත්තේ නැති කාට කියනවා ආත්මార్థකාමී කියලා. බලපේ බුදුහාමුදුරෝ ආත්මార్థකාමීත් නෑ අමනත් නෑ අවස්ථාවාදීත් නෑ. උන්වහන්සේ ඒකට වුණා. හොඳ හයිය හති තියෙන ළමයි ඒකට වුණා. 35 දී 80 වෙනකන් જાතියක් ආගමක් මොකොත් නැතුව පයින් ගිහිලා දෙදෙප්පු දාන්න නැතුව පයින් ගිහිලා කොට දැම්මා. ඒ නිසා උන්වහන්සේට දොස් කියන්න බෑ. ආත්මార్థකාමී කියලා. නමුත් අපේ ප්‍රයත්නෙදි බලන්න අපි පාවා දෙන්නේ මොන වගේ කර්මයක් ඇතුවද කියලා. අපි පාවා දෙන්නේ මේ කාමයට නෙවෙයි. ඒක අපි ඩොක්ක කරන කීයත හැකි. අපි පාවා දෙන්නේ වංචනික ධර්ම වලට. අපේ ගේම පාවා දෙන්නේ ෂටගති වලට. අපේ ගේම පාවා දෙන්නේ මායාවී ගත වලට. ඒක මේ මං වගේ කෙනෙක් කියනකොට නම් ඕගොල්ලෝ කරබනදී වෙන කෙනෙක් නම් ගල් ගන්නවා. වෙන කෙනෙක් නම් ගල් ගහන්න. නිකම්ම හිතන්නේ මං වගේ කෙනේ රේඩියෝ එකට බණ කිව්වොත් රේඩියෝ එකට ලයිසන් ගන්න නැහැ කවුරක්වත්. රේඩියෝ එක පොළවේ ගන්න. ඒ මේ කියන මිනිහට අහන එකටමනේ බදින්නනේ කියන්නේ. ඉතින් රේඩියෝ බණ වලට අනුග්‍රහ කරන මිනිහටත් හිතර දෙනවා. රේඩියෝ කාරයටත් හිතර දෙන නිසා මම කියන්නෙත් නැහැ. කියන්න කැමැත්තෙත් නැහැ. අපි සුළු පිටසක් එකතු වෙලා අපි වහනවා. අපේ මායාවී ගතිය අපි එලි කරගමු. අපේ ෂටගතිය අපි එලි කරගමු. අපේ වංචනික ගතිය අපි එලි කරමු බුදුහාමරගේ තෙද ඉදිරිපිට. මේ කවුරුත් කවුරුත් පහත් කරන්නේ නෙවෙයි. ඉතින් ඒකට පෞරුෂත්වයක් එපායි. මේ පෞරුෂත්වය අපට. මේ පෞරුෂත්වේ නැහැ. බුදුරජාණන්සේ ගාවේ කැට ගණන් තියෙනවා, දුසින් ගණන් තියෙනවා. එහෙම නැත්නම් තොග විලඳාමට තියෙනවා. අපිට ගන්න ඕනේ නැහැ. මොකද අපිට තෘෂ්ණාවට තියෙන ආසාව. තෘෂ්ණාව ද්විතිකාව කරගෙන ජීවත් වෙන්න කැමති බුදුරජාණන්සේ ළඟට යන්න බෑ. ළඟට යන්න තෙද නැහැ. මොකද අපිට තියෙන මේ තෘෂ්ණාවත් එක්ක නිසා හොඳට බලන්න මේ බුද්ධ උත්පාද කාලයක් හම්බ වෙලා මනුස්සාත්ම භාවිකුත් ලැබිලා ක්ෂණ සම්පත්තියත් ලැබිලා බණත් ඇහිලා පැවිද්දක් තියෙද්දි සත්තුරු සාසයක් තියෙද්දි මේ ඉස්සරහට යන්න බැරි වෙන්න මොකද්ද කාරණාව කියලා බැලුවොත් ඒ නික්කම ධාතු වේදී අපි දන්න හොඳේට කැමති නොදන්න වඩා හොඳට වැඩි. දන්න කණවැන්දුම හොඳයි මට නුපුරුදු දීගෙට වඩා කියලා සිංහලයේ කියවුණක් තියෙනවා. ඒ නිසා අපි අද මෙතන හිර වෙලා තියෙන අපේ හොඳ ටික නිසා කියලා මතක තියාගන්න මේ හොඳේ නරකක් කියනවා නෙවෙයි. මේ පින්වත් පිරිසට මීට වඩා හොඳ එකක් පෙනෙද්දී මීට වඩා හොඳ එකක් පියෙද්දී ඒ පියවර නොතිබීම පිළිබඳව මේ කතා කරන්නේ මේ බණ කියන මටත් මේ විවේචනයෙන් ගැලවෙන්න බෑ. ඒ විවේචනේ මටත් බලපිනවා. ඒ නිසා අපි එකිනෙකාට හේතු වෙන්න ඕනේ. එකිනෙකාට හේතු වෙලා කියන්න ඕනේ. අපි වගේ සුළු පිටසක් හෝ සාසනික හැඟීමෙන් මේ මේ තුච්ච හොඳ ටික පැත්තක දාලා වඩා හොඳට ගියේ නැත්නම් සාසනය අනාතයි අසත්. මේක අවුරුදු 2500 පැනලා තියෙනවා. නිසා හැම කෙනාම හිතනද ඔය අපි දන්න මේ සාසනේ සංසාරේ අපේ අම්මට තාත්තට දුව ආදරුවන්ට ජාතියට ආගමට සලකනවා කියන එක ඕක සාමාන්‍ය තිරසනගාවක් තියෙනවා. මේ තිරිසංගතිය ඉක්මවල ලැබිච්ච මේ නෛර්යානික සද්ධර්මයේ හම්බ වෙච්ච වෙලාවේ ඒගොම වැදගත් පියවර කීපයක් තියලා සාර්ථකත්වයේ ලැබපු ඒ සුළු පිරිස හෝ මේ ලීන හිත අඳුනගෙන කුසීත හිත අඳුනගෙන ඒ තිරෙන් එහා පැත්තේ වැඩ කරන මේ නූල් සූත්‍රය දැක්කනම් හැම එකාම එක ගානට ශතයි. හැම එකාම එක ගානට මායාවි. හැම එකා තුළම එක ගානට වංචනික ධර්ම තියෙන. මොකද්ද ප්‍රශ්නේ? ඔක්කොටම හොරි තියෙනවා නම් සොරි කියන්න දෙයක් නැහැ හොරි එකෙකුට තියෙනවා නැත්තම් තියෙනවා නම් සොරි කියන්න තියෙන ඔක්කොටම හොරි නම් මොකද්ද කියන්නේ? ඉතින් ඔක්කොගෙම මල්ලේ මේ වගේ ෂට මායාවී ගති තියෙනවා. අපේ දක්ෂකම වෙන්න ඕනේ ඌ මාට හේතු වෙලා මං ඌට හේතු වෙලා ඌ මට කණ්ණාඩියක් කළා ඌට මං කණ්ණාඩියක් කළා අපේ මේ ෂට ගති ටික මායාවී ටික පන්නලා දුන්නා නම් අර රාජ්‍යරුවස් වගේ තේරෙයි මම රාජ්‍ය දිනාගත්තා. බාහිරේ මට බැරිද මට මේක අතාරින්න. ඒතර මගේ પરමාර්ථ ධර්ම සාක්ෂාත් කරගන්න කියලා හිතුනොත් ඒ ශක්විති රජ නොවුන මේ ශක්විති රජ කෙනෙක් වෙලා පසේ බුද්ධ රාජ්‍යය දිනාගත්තේ නැති වුණත් පසේ බුදු කෙනෙක් තමයි. ඒ සංකල්පයම පසේ බුදු. නමුත් මේ බණ දේශනාව හොඳට මතක තියාගන්න එක පසේ බුදු පහවේ සඳහා ප්‍රාර්ථනා කරන අයට විතරක් නෙවෙයි ශ්‍රාවක බෝධියට ප්‍රාර්ථනා කරන අයටත් සම්මා සම්බෝධියට ප්‍රාර්ථනා කරන අයටත් කියලා විශේෂයක් නැතු මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කල්පනා කරන අපි දැනටමත් අබිනිෂ්ක්‍මණයක් කරව පිරිසක් මේක හැමදාම අඩු මේ අඩු පක්ෂේ. කවදාවත් මේක ඡන්දෙන් දිරන්නේ නැහැ. අඩුපක්ෂේ ඉන්නේ අඩුපක්ෂයට අහුවෙච්ච ගැන සතුටු වෙන්න සතුටුලා මේ ගත්ත අදිෂ්ඨානෙ මේ ගත්ත හුදකලා විවේකය පාවා දෙන්න තු ඉදිරියට ගෙනියන්න තමන් මෙතෙක් කරගෙන ගිය වැඩවල ආදර්ශයත් පොතේ දනුවත් උදව් වේවා මේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ 33 34 වෙනි ධර්ම දේශනාව සඳහා ගත්ත මේ ගාථාවේ නිමාව සටහන් කරනවා ධර්මදේශනා නිමාව සටහන් කරනවා සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනාදී පරණ චාරිත්‍රාක් විදිහට ධර්මදේශනා ඉවර වෙලා ධර්ම සාකච්ඡාවට පෙරමන ගතියක් තිබුණා. දැන් නම් අපි ඉන්පත් ක්ලාස් එක අනිත්යෙන් මොන විතරන්නේ නැහැ. කෙසේ නමුත් මේ පරණ චාරිත්‍රාක් තුළ අපි දැන් ධර්ම සාකච්ඡාවට සුළු වේලාවක් ගන්නවා නම් කාට හරි මේ අවස්ථානුකූලව අහන්න තියෙන ප්‍රශ්නයක් හෝ නැත්නම් ධර්මදේශනා පිළිබඳව මත ප්‍රකාශ කිරීමක් හෝ තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් දේශනා ශ්‍රවණ සචිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පරයන්ක භාවනාවකට ගන්න උත්සාහය මේ මේ ජීවිතේදී ඒ වගේ කලින් ජීවිතවල කරන් තිනා ස්වාමීන් වහන්සේ මේ ජීවිතේට උපකාර වෙනවා. කලින් ජීවිතයක් තිබ්බයි කියලා ෂුවර්ද? භව ගමන කවදා හරි පුරුදු කරලා තියෙනවා. තිබුණයි කියලා ෂුවර්ද කලින් ජීවිතයක් භව ගමනක් තිබුණයි කියලා ෂුවර්ද කියද්ද කතා කරන්නේ. ධර්මදේශනාවදම ස්වාමීන් වහන්සේ ඇදහිල්ලක් තමයි කතා කරන්නේ මේ ජීවිතේක අත්දැකීම. අත්දැකීම විතරයි අදහන තියෙන්නේ. මොනවාක්වත් ගන්න බෑ. මොනවා ගත්තත් අපි මේ කතන්දර ගොතන්න පෙළඹෙනවා. මේ ජීවිතයේ ලැබුපේක ඊයේ කරපේක අදට හේතු වෙනවාද කියලා හිතෙනවා. මොකද කියන්නේ? ඊයේ කරපේක ඊයේ ඒ පරියන්කට ගත්ත උත්සාහය අද කරන පරියන්කට හේතු වෙනවාද? එහෙමයි. එහෙනම් ඒක ඉච්චරයි දැනගන්න. මේකෙන් තමන්ට බලන්න පුළුවන් දෙයක්. මොකද අනිත් ජීවිතේ ඊගාව ජීවිතේ කියන සංකල්පයක් ගන්න. මම සංකල්පේ බොරු කරන්න හදනව නෙවෙයි. කවුද දන්නේ? අවසරයි සංසදා. කලින් ධර්මදේශනවල අහලා තියෙන සංස්කාර. හරි ධර්මදේශනා කවුරු මොනවා කිව්වත් අපි විශේෂේස්ත්‍රේ තියෙනවානේ. අත්දකින්න පුළුවන් ශේෂ්ත්‍රේ. බුදුනාහස කියන්නේ ඕක අදාහගන්න. එතකොට කිසි සැකයක් ඉන්නේ කිසි පටලවිල්ලක් නැහැ, සංසන්දනයක් නැහැ. ඒක පදනම් කළ සංසන්දනය කිරවල ප්‍රශ්නකුත් නැහැ. මොකද උරගාන්න බලන්න තැනක් තියෙනවානේ. තමන් බලන්න උදේ කරන පරියන්කේ දවල්ට හේතු වෙනවාද? අද කරපේකේ හෙටට හේතු වෙනවාද? මාස 3කට ඉස්සලා කරපේක දැන් හේතු වෙනවාද? එතකොට ඒක තමන්ගේ දැනුම් සම්භාරය තුළනේ කිසි කෙනෙකුට තර්ක කරන්න බෑ. කිසි කෙනෙකුට පොළවේ ගහලා බින්දින්නත් බෑ. මගේ අත්දැකීම. අපි හැම වෙලාවෙම අනුන්ගේ අත්දැකීම අපිට වැඩි ලොක් කරන්න හදන එක දීන ගතියක් කියලා හිතාගන්න. අපේ තියෙන බාල්දු ගතියක් බුදුසෙන්න්සේ කිසි වෙලාවක උදව් කරන්නේ නැහැ. ඒක මේ පස්සේ ආගම් වලින් අපිට පෙන්වන්න හදනවා උඹට පෙරපින් කරන්නේ මේ ආත්ම කරලා වැඩිනේ ඵලයි යන්නේ ඒ හැම එකකින්ම මම මේ කියන්නේ මන්දෝත්සාහය කරන මිසක උනන්දු කරවන්නේම නැහැ. ඔය තර්ක හදන ඕන කෙනෙක් බලන්න අවසානයේ කියන්නේ මේ ආත්ම නිවන් දකින්න මහන්සිලා වැඩක් නැහැ. කොහොමද දන්නේ පාරමිතා පිළිලා තියෙනවද කියලා? අන්තිම කරන්නේ කරුණාවේ කාගෙත් කකුල් මාට්ටුවක් දාන එක විතරනේ. ජනසේ වනිකන් පතුරු ගහලා විසිකලා තිනවා කේල් පතුරු වගේ. ඔය එක එක්කත් භාවනා කරන්නේ උන්නේ ඔය කතා කරන්නේ. කරලා උනන්දු කරන්න දන්නෙත් නැහැ. මොකද මේක බහාදුර කාර්යයක්. කරන එකට කොහොමද තල්ලුවක් දෙනවා මිසක්කා. කකුල් මාට්ටුවක් දාන්න ඕන කෙනෙකුට පුළුවන්. ඉතින් අපි ඒකල මුස්ලිම් මිනිස්සුන්ට මොකටද බන්නේ? අපේ යක්කොමනේ ගුණ හරිම කපන්නේ. ඒ හේතුව අපේ දුර්ලභකමනේ. අපි අදහන නිසා මොකක්වත් අදහන්නේ මේ මම කියනකොත් අදහන්නේ නෑ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් වල ස්ථාන මහසගේ වෝසත් ජීවිතයේ පුදු කරපු අර සීලයෙන් චාරිත ලක්ෂණ 15 වුණා වගේ ස්වාමීන් වහන්සේ පුදු කරනගෙන එන එක ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ. එහෙනම් කිසි තැනක බුදුජානනාංශේ කියලා තියෙනවා කියලා බලන්න බුද්ධ දේශනාවේ බුදු වුණාට පස්සේ මොකක්ද ඒකයි ඕගොල්ලෝ කැමති ජාතක කතායි බුදු වෙන්න ඉස්සලා කතාව වලටයි කැමති. දුන්නාට පස්සේ කතා වෙනවා හරි ගැඹුරුයි අපිට තේරෙන්නේ අර කතාවේ ජාතක කතා කියන ඕ ගාල බුදු වෙන්න ඉස්සලා කතා කරන ඒකේ තියෙනවා පට්ටන්තර ගොඩක්. මේ ඔක්කොම සිද්ධ වුණේ වෙන එකක් නිසා නෙවෙයි පෙරපින් කරපු නිසායි. එහෙනම් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන ඕනේ දුෂ්කර පෙරවුරුද්ද තිබුණා. මොකද ඒ හය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරේ. එයා කිලිම කරලි කිලිලා වහන්න තිබ්බා. කහ පහු වෙනකොට කොයි ආගමෙත් ඔය වගේ හැත් බැඳෙනවා. ඒක නැතුව ආගම කරන්න බෑ. ගෑණියගේ ස්වභාවය ලස්සන නැහැ ඒ නිසා උරූපාලාවන්‍ය කරන්න ඕනේ නැත්නම් ගෑණිය ලස්සනේ. ඒක ගෑණි කියලා හඳුනාගත්තා නම් කෑවනේ වැඩි. යා අන්ධපු එක ගෑණි කියලා ගත්තා නම් ඉවරයි. මන මාලිගේ ස්වරූපේ වෙනයිනේ. ඒ වගේ ශාසනය කියලා කියන්නේ ආගම කියලා කියන්නේ අන්දකු එකක්. ස්වභාවය නෙවෙයි. ස්වභාවය ඇත්තටම ලස්සන නෑ. ස්වභාවය විගුණන්නත් බෑ. විපස්සනා කාටවත් විගුණන්න බෑ. පුළුවන් නම් කපම් බැන්න කපම් මේ වර්තමානයේ ඉන්න එක තමයි නිවන. ආ එහෙම නෑනේ අපේ පොතේ. ඒ පොත දීපෙක් නෙවෙයි අමාරු වෙන්නේ. මමනේ අමාරු වෙන්නේ. ඉතින් අපිට බැරි මේ අද්දුටු ප්‍රත්‍යක්ෂය අදහන්න බෑ. අදහලා ඒක දිගට ගෙනියන්න බෑ. අපි අරකට එක්කත් මේකත් එක්කත් අර සංකල්පය මේ සංකල්පය පටලනකොට ඉතින් අර මාර්යා හොලොප් පොලොප් පොලොප් කාලා hina වෙන වැඩේ ඇරූලා නොදීලානේ තියෙන මූ කාලානේ දැන්. තොන් ගාන දන්නෙත් නෑනේ. රාත්තල් ගාන දන්නෙත් නෑ. ඔය එක කකයි. බුදුන් කියනවා මොකක්වත් ඕන මේ හිත තියපන් වර්තමානේ. මෙම්බර තේරෙන්නේ නෑ වෙනම කතාවක්. හැබැයි ඉන්නේ නිවනේ. ඒ වෙනුවට මොන තර්කෙන් දෙනවත් මොන ව්‍යා මේ ප්‍රස්තාර දැහැදුවත් වගු කල්පනා කරත් සංසන්දනය කෙරුවත් ඒකට කියනවා එක්සෙන්ට්‍රික් කියලා. මොහොතේ නෑ මේ මොහොතේ නෑ. එක්සෙන්ට්‍රික් නැති හැම වෙලාවෙම මුර්ගයි කියනවා. ඒක ඕනේ අපිට කතා කරනවාට පස්සේ ඕනේ නමුත් හොඳට මතකද ඒක පස්සේ තියලා ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන යන්න වර එක ඕන වෙනවා ඒ තර්ක ඥානීය කාට හරි සංනිවේදනය කරන්න. නමුත් අපි හුඟ වේලාවක් හිත තියෙන්නේ තර්ක ඥානය මිසක ප්‍රත්‍යක්ෂය නෙවෙයි. අපි ඒ නිසා පුළුවන් තරම් කියන්න ඕනේ අතීතේපා උදේ භාවනා කරන කැන්දාට උදව් වෙනවද? ඊයේ භාවනා කරපුවා අද උදව් වෙනවද? ඒ කවුරුත් හා කියන්න ඕනේ නැහැ. සාතික් කරන්න ඕනේ නැහැ නේ. ඊයේ වැරදිච්ච එක අදත් වරදින්නත් හේතුනවා. හිත වැරදිච්ච එක. එච්චරයි. ඒක ප්‍රකාශ කරන්න ඕනේ. මම අද කතා කරන්නේ බුදුහාමුදුරු දීපු දෑවැද්දක නෙමෙයි මම භාවනා කරපේකේ දෑවැද්ද. ඒකට ගියේ බුදුහාමුදුරු හින්දා ඒක වෙනම කතාවක්. මම මේ කතා කරන්නේ සයිටි එක කියනවා අතුවාවේ කියලා තිනවා තමන්ගේ අත්දැකීම් කියන්න එපා. එතකොට මේ මාර්ගඵල ප්‍රකාශ කරා කියලා වැරද්දකට වැටෙනවා. බුදුහාමුදුරන්ට හේතු කරන්න කියලා. ඉතින් මම මං කියන්නේ නෑනේ මේ මාර්ගඵල ලැබුව කතාවක් නෙවෙයි මම මේ කියන්නේ මේ උදේ භාවනා කරපුවා හැන්දාවට උදව් වෙනවද කියන එක. මාර්ගඵලයක් නෙවෙයිනේ කඩු ශිල්පෙටත් ඕක වෙනවා, දුන ශිල්පෙටත් ඕක වෙනවා, අස්තර රෝගකෙටත් ඕන වෙනවා. බුදුන්සේ අරන් දෙන්නේ වගේ ලෝක ලෝකෙදී නේ සාමාන්‍ය කාරණා. කිසිසේත්ම සුවිශේෂී තර්කණයක් ඇත්තේ නෑ, නිදර්ශන නෑ, රූපක නෑ. සාමාන්‍ය තර්කණයක්. ගියොත් භවනා කරන්නේ නැති තැනට ගියොත් පුදුමාකාර ලස්සන ප්‍රස්තාර වගු පෙළපත් හදලා මත් කරනවා. හැබැයි භාවනා කරන්න කියන්නේ. ජී ඒක හරි රසයි. අයි මේක මේ අනුගේ පැකට් එක අරගෙන එන එකනේ. භාවනා කරන්නේ වයිදී මොනම දෙයක් අත්‍යවශ්‍ය කරන සෝපා කළා ඕම කල්පනා කළා නිවන් දැකේ. එහෙනම් අඟුලිමාලේ කඩුව ඊළඟ පිටිපස්සේ යනකොට මේ මේ පොඩ්ඩකට ඉස්සලා භාවනා කරපෙගේ උපනිෂ්ඨේ සම්පත්තියෙන්ද බුදුහාමර හිටපේ මහානතෝ මරණෝ කියලා කියනකොට ඒ කියන උපනිෂ්ඨේ සම්පත්තිය නිසා නිවන් දැකේ. එහෙමත් එකක් තියෙනවා නැත්තේ නෑ නමුත් අපි දාස වෙන්න එපා. තර්කනේ එනකොටම කියන්නේ වර්තමාන මොහොතේ ඉන්න එකට කරන කොක්කක්. උඩටදී හරිය වටිනා පුළුවන් නම් මේ තර්ක කරන වෙනකොට මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන්නේ කලහක්ක බලන්න ඕනේ හැබැයි වෙලා තියෙන ඒකට වැඩිය මේ තර්කණය හරි රසවත්. ඒකයි අපිට අපිට මේ උගත් පිළිසෙට වෙලා තියෙන බාධාව. ඒ තර්කණයට අපේ හිත මේ වම් මුලේට දීලා තියෙන ස්ට්‍රෙස් එක වැඩි. දකුණු මුලේ ඒ නිසා යට ගිහිල්ලා. ඒ නිසා ඇති දේ තේරුම් ගන්න පුළුවන් කමන්නේ තර්ක කර කර ගැට ගැට වාද කර කර යනවා. ඉතින් ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ වැඩි. අවසන් ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කිව්වාගේ භාවනාව දැන් මගේ අත්දැකීමක් කියන්නේ සම්බන්ධත්ව හවස පැයක් විතර හිටියේ ඊට පස්සේ රෑ විනාඩි 35 හිටියේ පහුවෙන්ද උදේ පැයක් විතර හිටියේ එක දිගට අර එකකට එකක් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ උදව් වේගන ආවා ඒකම ඒ පහුවෙන්ද දවල් හවස ආයි ඒ தත්ත්වේ නැති වුණා ස්වාමීන් වහන්සේ කියන්නේ පැය භාගයකට වඩා විනාඩි 25 වගේ තමයි වුනේ දැන් මම කරපු දෙයක් තමයි ඒ හරියන්නේ නැති වෙලාවල පොඩක් විවේක ගන්නවා වගේ දෙයක් කරා. එහෙම ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ භාවනාව හරි ගියා කියලා භාවනා වැරදුනා කියලා මොන මිම්මේ මොන උපමානෙන් මැල්ලද කියන්නේ මොකෙන්ද කියන්නේ හරි ගියා කියලා මොකෙන්ද කියන්නේ වැරදුනා කලින් අර එක දිගට සඳ හවස රෑ උත්පහුවෙන්ද උදේට සාපේක්ෂව ඕ ඒ කියන්නේ ඒ සඳ හවස මොකද්ද ඔය විඳපු දෙය හරිය හරි ගියයි කියලා මොනවද වින්දේ? අරමුණු වල ගොඩක් ලා ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වැඩි වෙලා ඉන්න පුළුවන් වුණා. වේදනාව. අනික වෙලාදී අරමුණේ එක අරමුණක ඉන්න බෑ. ඔව් එහෙමයි ස්වාමීන්. නමුත් අරමුණු තොගේ වෙනසක් වෙන්නේ නැහනේ. එක අරමුණේ හිටියත් බොහෝ අරමුණු හිටියත්. එහෙමයි. අරමුණු තොගේ ඔයාලට වෙනස් කරන්න බෑ. ඒක ඔයාගේ තීන්දුවක් නෙවෙයි. කොහොමදත් උදේ ඉඳලා හැන්ද යනකම් අරමුණු වල තොන් ගන්න වෙනසක් වෙන්නේ නැහැ. ඒක අරමුණේ හිටියත් බොහෝ අරමුණු හිටියත්. ඒ කර්මනේ ඉඳීම හරි දෙයක් බවත් බොහෝ අරමුණු සිටීම වැරදියක් බවත් කියනවා නම් කවදා නිවන් දකින්න බෑනේ. අපිට තියෙන්නේ බොහෝ අරමුණු හිටියා සතියෙන් ඉන්න පුළුවන් බව තේරුම් ගන්නනේ. ඉතින් ඇත්තටම භාවනාවලා දින ඔයා කරනවා කියන වෙලාවේ. විපස්සනා හොඳට ගිහිල්ලා තියෙනවා. ඒකල කියනවනේ සමාධිය සූත්‍යයක් තියෙන වෙලාවේදී භාවනා හොඳයි කියලා. නිසා මුළු මුළු ප්‍රශ්නෙම ඉදිරිපත් කරන්නේ එක දිගට එක අරමුණේ ඉන්න පුළුවන්කම සතිය හොඳයි. අරමුණු බොහෝම ආරු වෙනකොට ගන්න පුළුවන් සම්පජඤ්ඤය අරගෙනත් නැහැ සම්පජඤ්ඤය හරි නැහැ. සම්පජඤ්ඤයට පාසා වාතාවරණ සකස් වෙනකොට බහන වැරදුනයි කියලා පෙරදක්වත් තියෙනවා. වීර්ය මොකක්වත් නෙවෙයි සම්මාදිට්ඨිය වැරද්ද තියෙන්නේ. දෘෂ්ටිය වැරදි මේ භාවනා හරි වැරදි කියලා තමන් තීන්දුව කරන්නේ මේ දන්න හැටි මිටේ ඥානෙ. කොහොම කරගෙන යන්නේ? පණ්ඩිත සාන්ති අහනවා දිවි ලෝකෙට ගියාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පාටිනේ හැමදාම පාටි දිනනකොට පාටි වටිනාකමක් තියෙනවා. වරින් වර දිවි රෝග කියලා ෂොට් එකක් දාලා එන්න තියෙනවා ඇති. ඊට පස්සේ මෙහෙ එන්න ඕනේ. ඊට පස්සේ මෙහෙ අප්සෙට් යන්න ඕනේ. ආයෙ අතෙන්ට යන්න වටිනාකමක්. ඒ නිසා හරියන්නත් ඕනේ, වරදින්නත් ඕනේ. ඒක ඒක. අන්තික ඔයා හරි ගියයි කියන එක සම්පූර්ණ වැරදි මට පේන විදිහට. ඒක තමයි ආධුනිකයාගේ ඇති. ආධුනිකයට ඕනේ සූස්තිය. සූස්තිය කියලා දෙනහලා තියෙනවා. මේ දාගෙන ඔය බලාගෙන ඉන්න ඕනේ බෝක් කකුල ඉඳගෙන ආයෙන වැඩේ යයි. මේ බොහෝ අරමුණු වෙනවා මේක තමයි දුක මේ තමයි ප්‍රත්‍යක්ෂය කියලා එනකොට අයියෝ භාවනා කැඩලා. ඉතින් කවදද අපි ඒකට සූදානම් වෙලා යන්නේ? කවදා හරි ලෑස්ති වෙන්න මේ දෙක තියෙන නිසා මේ දෙකක් තියෙන බව දන්නේ මට මේකටයි මේකටයි සමහිතේ ඉන්න භාවනා කරන්න ඕන කියලා බව පෞරුෂත්වයක් ආවේ කියලා හිතා. මේකත් හරි මේකත් හරි මම මේක දැන් එපයි කියලා මේකට අපි ඒවා කියන මනාපමනාප දෙක ඇවිල්ලානේ දැන් තියෙන්නේ. ওই මනාපමනාප දෙක නැති වෙනකම් භාවනා කරන්න අමනාපේ කොච්චර 150ක සේවයක් කරනවද කියලා බලන්න. ඇයි අපි යමනාපේට අවශ්‍ය නම්බු දෙන්නේ නැත්තේ? මොකද සමාජය විසින් අපි ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකට දාලා තියෙන්නේ. හැමදාම සැප හොයපන්. එක දිගට පාටිය. මා බර දඬුවමක් නේද? උදේ ඉඳලා හැන්ද වෙනකම් පාටි නම් චූ කර ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ කක්ක කර ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ එහි මේ සෙනක මැද ඉඳගෙන මොකුත් කරන්න බෑ නිසා අපි ඔය භාවනාදී මනාපමනාපේ අල්ලන්න පටන් අරගත්තා නම් නිින්ද කඩා ගත්තා නම් එහෙනම් තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල් යමක් හොඳයි කිව්වනම් ඒ සියල්ලම වැරදි බුදුන්සේ කියනවා යමක් පුතඥය ඇත්තේ කියන්නේ නම් ආර්ය ලෝකේ ඒක නැත්තේමයි යමක් ආර්ය ලෝකේ ඇත්තේ කියන්නේ නම් පුතඥයට නැත්තේම ඒ නිසා පුතඥය සහ ආර්ය ලෝකේ හුළුවෙන් හිටගෙන ගත කරනවා අපි කවදාද මේ දෙක බ්‍රිජ් කරන්නේ ඒ දෙක බ්‍රිජ් කරන්න නම් අපි මෙතෙක් කල නරකයි කියපු දේ දිහා මධ්‍යස්ථ හැඟීමෙන් බලන්න හොඳයි කියලා හැඟීමෙන් බලන්න යන්න එපා. ඒකට පිස්සු හැදෙනවා. ඉතින් මධ්‍යස්ථව බලන්න මොන හේතුවෙන්ද මම මේක නරකයි කිව්වේ කියලා. මේ අම්මලා තාත්තලා කියලා දීප එකක්. අපේ යාළුවා අපේ ඔළුවට දාපු කුරුවල් වෙච්ච පොල් ගෙඩියක්. මේක තියා සම හිතින් බලන්න සතිය කියන්නේ ඒකට. choiceless awareness evenly suspended attention. මේ නරකයි කියපේක දිහත් කමන්නේ නැහැ. ඒක ආවේ මොකක් හරි හේතුවකටනේ. පොඩ්ඩක් කතා කරලා බලන්න අයියාවේ කියලා. මුදේ කරාට මේ බුලත් අල්ලගෙන සුදු වෙලාලා නටන රෙඩිය වත්තාවේ ඒ වගේමයි බලන්න පොඩ්ඩක් ගන්නවා. කරන්න බෑ 100ක් සම කරන්න බෑ. මේ මනාපමනාප දෙක තේරුම් ගන්න අමනාපයටත් මනාපයටත් යම් ආකාරයක සමහිත දෙන්න කියන මාර්යා මාර්යා මත් වෙනවා. දැන් කියන්නේ මාරා ප්‍රමෝහන මාර්යා මත් වෙන දේ තමයි අමනාප දෙයටත් පොඩි chance එකක් දෙන්නේ. ඉතින් මනාප දෙයට ඔච්චර උඩ දාන්න යන්න එපා. එතකොට මේ දෙක අතර උච්චාවච ගතිය අඩු වෙලා ටිකක් ලං වෙනවා. මධ්‍යස්ථිතේ චලනයේ තියෙනවා අඩු. ඒක manussකමක් නෙවෙයි. ඒක උත්තරී මනුෂ්‍ය ධර්මයක්. මේ මනාපමනාප දෙක තියෙද්දි එක්ක මොවින්න වෙන කරබනින්න. කියනවා කියන්නේ. එහෙම නැත්නම් මේ අමනාපේදීහා ලෑස්තිලා යන්න. කොහොම කරත් වෙන එකනනේ. අමනාපෙට ලෑස්තිලා යන කුසීත හිතට ලෑස්තිලා යන මේ ලීන හිතට ලෑස්තිලා යන්න කියා ගන්න බැරි දෙයට අවදි වෙන්න බලන්න. මුතුනේ කියන සමහර විටක එතන සත්‍ය තියෙන්න පුළුවන් කියලා. ඔය මනාපදේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් කියලා තර්කයක් ගොඩනගනවා. කියන්නේ බුද්ධ ධර්මයේ සත්‍ය නොතිබෙන්න පුළුවන් වෙන එක සත්‍ය තියෙන්න පුළුවන් කියලා වගේ අටුවාචාන් වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. බුදුන්සේ කියනවා ඔබ අදහන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් ප්‍රතික්ෂේප කළ දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක ඕනම වෙලාවක ditta ධම්ම වශයෙන් කියන්න පුළුවන් දෙයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. දැන් රුචිය අපිව මත් කරවන අපිව එක පැත්තකට අද්දන විදිහට 150ක් අපිට වහලා දාන පිසු ලෝකයක්. භවනාවේදී අපි අනික් කටේ තහල් කරගෙන මනාපමනාප දෙකට මුවින් නොවැන ඉන්නවා. එන දෙයට එන්න ආරිනවා. හරහා ගිය දාස් මේ අමනාපය තුල තමයි සත්‍යය තියෙන්නේ. හරිම අමාරු. ඒක හරිම අමාරුයි අපි මේ තැප හොයන්න හදාගත්ත සංස්කෘතියක් තුළ ඉඳගෙන මේ මේ අමනාපේ දිහා නැත්නම් අරුචි දේ තුළ සත්‍ය හොයන්න හදනවා කිව්වහම අපිට පේන අත්ති කිලමතාන යෝගයක් වශයෙන්. එහෙම නැහැ පැමිණිච්ච දේ දිහා බලන්නේ නැති. උගෙතකොට මගේ වචනින් කියන්න තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකට අහු වෙන්නේ නැහැ උගෙතකොට. අපි මනාපමනාප දන්නවනම් ළඟින් එකට බොත්තම් මිරිකටයි. ඔයගොල්ලන්ගේ රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන වයිෆ් අතේ. එයා මිරිකනකොට ඕගොල්ලෝ කොහෙන් ගියාද හොයන්න බෑ. මොකද ඕගොල්ලන් මනාපමනා ප්‍රකාශ කරලා ඉවරයි. මම නාපම කරන්න බැරි පොඩි දරුවා බලන්න වසවර්තියෙකු. ඌ අම්මල දාතර නලවනවා. අම්මලා තාත්තා සල්ලි තියෙන්නේ, වස්තු තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ. අර චෑස් ගන්නකොට අම්මලා ගෙවල් මාරු කරන්න ඕන කරන්න දෙයක් නැහැ. ඌ කියන්නේ නෑනේ. මුඛා හරි මනාපමනා ප්‍රකාශ කරේ නෑනේ. ඌ මුළු ලෝකෙම වශී කරනවා. මම නා මනාපමනයි පහල කරන එක ආසෙවලෙක්. බාල්දුවක්. කොන්ද බය නැති එකේ. සාහිත්‍ය කියන්නේ ඕක. සංස්කෘතිය කියන්නේ ඕක. ඉන්න ගල්බුදු කෙනෙක් වගේ. කලින් හද බුදු කෙනෙක් වගේ වැස්සත් එහෙමයි, පෑවුවත් එහෙමයි, සුනාමිය ආවත් පෙරලෙන්නේ නැහැ. දැක්කනේ? ඉතින් කට්ටිය ගාමේ බුදු පිළිම බුදු වෙලයි කියලා. බුදු වෙලා නෙවෙයි. ගාලල්ල. ඔය මොනවත් ගාලල්ල. අල්ලන්නම බෑ. මොනම තාලින්වත් අල්ලන්න බෑ. ඒක තේරුම් ගත්තට පස්සේ ලෝකෙ හිටෙන මේ බුම්මගෙන ඉන්නවා තරහ වෙලා ඉන්නවා. මේ ලෝකයේත් එක බෑ අප්පා මොන මගුලක්වත් කරලා. කොහෙන් ගියත් රිමෝට් කන්ට්‍රෝල් එකට දාන්න හදන්නේ අපි. අපි මනාපේ ප්‍රකාශ කරපුවාම ඒකට plan එකක් අදිනවා. අමනාපේ ප්‍රකාශ කරපුවාම plan එකක් වදින නිසා මොවෙන් නොබෙන ඉන්නේ. නිකන් ඇත්තත්තේ අන්දේක් වාගේ. කන් ඇත්තේ බීරෙක් වාගේ. දැනුණට නොදැනුණා වාගේ. පණ දිනුණට මලමිණියක් වාගේ. හතර ඇඳලා ගහන්න පුළුවන් වුණාට කොන්ද පැන්න ටිකෙක් වගේ ඉන්නවා. වේරකොඩේ එහෙමමනේ ඉන්නේ. තන්නේ කර බොරුව කරන්නේ. හැම දෙ මොනම දෙයක් කරගන්න බෑ වගේ ඉන්නවා. අන්න ක්‍රමයේ අල්ලන්නේ මොකාටද බලන්නේ. මොකද්ද කිව්වේ? සුතම ධර්ම දේශන ගැන බුදුහාමරංගේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ප්‍රථම ධර්ම දේශනා කියවල තේරෙන්නේ නැහැ මහත්තයෝ මොකද්ද ප්‍රථම ධර්ම දේශනා? ආ නීව කියන්නේ බෑ නැතු ඒ කියන්නේ ප්‍රථම ධර්ම දේශනා කිව්වම මට ඕක ගැන ප්‍රශ්න කරන්න එනවා. ඒ නඩුවක් දානකොට නඩු අංකේ කියන්නේ. මෙන්න මේ මේ නැත්තම් නඩු ගන්න එපා. කමටහන් සුද්ධ වෙන්නේ නැහැ ওই තාලෙට. හොඳයි කියන්න බෑ. වෙනකම් සියලු සයන්ස් කාර්යොත් නැසෙන සුදු. මතක තියාගන්න. ඒකත් මතක තියාගන්න. ඔය සංස්කාරය විතර නෙවෙයි. ඔය සයන්ස් කාර්යොත් නෑ සයන්ස් කාර්යොත් නැසෙන සුළුයි කියලා මතක තියාගන්න. අප්‍රමාදීව සම්පාදනය කළ යුතු වර්ගය අදහස. නමුත් ප්‍රවාහනයේ ධර්ම දේශනාවෙන් පස්සේ මට තේරුණා අප්‍රමාදයේ සම්පාදනය කළ යුතු වර්ගය ප්‍රමාදී ගිය යුතුයි වගේ අදහස. ඒ නිසා මේක මම වැරදි තේරුම් ගත්තා කියන්නේ. ඔය ඒක නැතුව වෙන විකල්පයක් වශයෙන් මොකක්ද අදහස? දැන් මේක තමයි මහත්තයට වැටෙච්ච දේ. ඊට විකල්පයක් වශයෙන් මනස යෝජනා කරන්නේ මොකද්ද? මම යෝජනා කරන්නේ අප්‍රමාදීන සම්පාදිකව කියනවා කියන්නේ මේවට වඩා දැන් මහත්තයට තේරෙන්නේ අපි විසින් අප්‍රමාදය සපයාගත යුතුයි. ඒත් ඇති. ඒකෙන් පටන් අරගෙන කරන යන්න. එතකොට ඒ දේ අප්‍රමාදී අපි කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපා. සතිය කියන්නේ මොකද්ද කියලා. ඒක අහන්න, හිතට දාලා බලන්න, කරන්න. ඊට පස්සේ ඒ දෙයට පමා වෙන්නත් එපා. වහ වහ කරන්න අනිත්වට බහා තබලා. වැසිකිලි කැසිකිලි කරන වෙලාව ඇර සියලු වෙලාවම ඒ ඉගෙනගත්ත සතිය වඩන්න උදව් කරා. ඉස්සෙල්ලා අප්‍රමාදී කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. සතිය කියන්නේ මොකද්ද තේරුම් ගන්න. ඇයි අපිට ඒක තේරුම් ගන්න වෙලා තියෙන්නේ? අපි ඒක දන්නේ නැහැ. බුද්ධඝංකාරය වුණාට දන්නේ ඒක ලොකු පිම්මන්නේ. මෙතෙක් කල් අපි බුද්ධාම කියලා ලේවල් ගහන එකට මේ මූලික දේ දන්නේ. ඒක ඉගෙන ගන්න එපා. ඉගෙන ගන්න පොත් කියවන්න ඕන ඒක පොතකවත් නැහැ ඒකට. අවුරුදු ගණන් බහන්න කිසි කෙනෙක් කියලා දෙන්නේ අපි නෙවෙයි කියන්නේත් එමය. ඊට පස්සේ දැන් හොයන්න යන්නකෝ. බලන්න කියලා බලන්න සතිය ගැන අප්‍රමාද ගැන කොහෙද ලියවිලා කියවිලා තියෙන්නේ කියලා. නෑ. එතකොට ඒ පුද්ගලයාට සිද්ධ වෙන ඔක්කොම සාහිත්‍ය වැත්තක දාලා මේ බුල්ලෙක් කාගෙන යනවා වගේ මේ පැත්තට යන්න. ගියාට පස්සේ තේරෙනවා මම දවසින් කොච්චර වෙලාද ඒකට දාන්නේ. හුඟක් වෙලාවට මම පිස්සු කෙලිනවනේ කියලා. ඊට පස්සේ දවසක කුඩු ගහන්න ගිය එකා වගේ අරකටම ඇබ්බැහි වෙනවා. තව මදි හොඳටම පිස්සු වැටුණා නම් ඒතරම් එනම් මට ලාවට තේන වැඩේ හරි ගියයි කියලා තව මදි. ඔය විදියට වෙලා බෑ. කෝවේ දාලා උණු කරන්න ඕනේ. පුවක් කිත්ත ගලේ තැරි ගහින්න වැදෙන්න ඕනේ. වැදිලා වැදුනට පස්සේ තමයි ඔන්න අපිට ඇත්තට හොම්බකට රිවට් වෙන්න වැදිලා නැහැ තාම. බුදුහාමුදුරු හිටියානම් ගහනවා ඇත්තු 16 ගේ හයිය තියෙනවා. ගැහුවොත් උන් ඇතුරු නැහැ. ඇතා ඉස්සරහilla මෙහෙම කරලා කියනවා. මගේ ඇතේ මුකුත් නැහැ. උඹත් ඇතා. මාත් ඇතා. මම ගැහුවොත් මොටනද කියලා කියන්නේ නැතුව කියනවා උඹ ගැහුවොත් අපාය යනවා මල්ලී. ෆයිට් <laughs> එකක් දෙන්න මට පුළුවන්. ඒක වෙනම කතා. ඔබ කරන්න හදන ඉතින් අපාය යනවා කියනකොට ඇතාට කල 16ක සූර්යක හිඳිනවා. ඇතාකට 16ක සූර්ය හිඳිනවා කියලා කියන්නේ අතේ පිස්තෝලයක් නැහැ, කඩුවක් නැහැ කියලා මෙහෙම පෙන්නකොට මේ සිවුරු ඇඳගෙන ගෑනු කෙනෙක් වගේ ඇතාට කොහොම හිටින්නේ නැද්ද වෙන කෙනා Hindu ඇරගෙන උඩ පැනලා ගස්තුර නැගලා ඇදා නිකන් කේල් බඩයක් වගේ පොඩි කරලා දාන. අද්දික වෙන්නේ නැහැ. මම ළඟ මොකුත් නැහැ. ඔබ කරන්න හදනට නිකන් අපරාධ සේවලයාගේ වපා යනවා. සූර් හිතන දන ගැව්වා. ගහන්නේ ඔය අපි ඔය අර මෙහෙම කරගෙන ඉන්න බුදු පිළිමයක් හදලා තියෙන ඒ ගෑනු පිළිම නෑ බුදුහාමුදුරන්ගේ 80ක් ව්‍යංජන 200ක් මහා පුරුෂ ලක්ෂණ ළඟට යනකොටත් එද නිකන් නෙවෙයි ඒ මේ ප්‍රභාකරන් වගේ දෙවැත්තෙන් ගෝලෙ දෙන්න තියාන පිස්තෝලයක් දාගෙන සයින් කරන කටේ දාන මොකොත් නෑ වදින්න ඕනේ අදින්න ඕනේ හොම්බකට රිවර්ට් වෙන්න පදින්න ඕනේ. හැබැයි ඉවරලා ගෙදර යනවනේ. පිටි වල ගෙදර යනවනේ. ආ එතකොට ඉතුරු වරි හම්බෙයි. <laughs> ඔය ටික ගිහිල්ලා කියන්නේ ඔය ගෙදර. <laughs> රැයට කන්න දෙන්නෙත් නැහැ. දවල්ට කන්න දෙන්නෙත් නැහැ. තෝ තෝ තෝ පළ ඔයම පළ කියන්නේ. අනේ එදාට දෙරේ අනේ වැරදිලා කියෝනේ අප්පා. සමා වෙන්න කියලා කියන්න වෙනවා. <laughs> එනිසා ඕක මුවින් නොබැන ඉන්න කියන්නේ ඔන්නෝ ටික කියන්නේ නැතුව ඉන්න කියලා ගන්න ඕනේ. කිව්වනේ ඉවරයි. කිව්වනේ ඕකට රිමෝට් කන්ට්‍රෝල් එක හදා ගන්නවා මේ බොත්තම දද කරනවා මේ බොත්තම නිකන් ගූ කප්පරක් කෑවට බඩපුවක් ගෙඩියක් කාපු තරමට ගණනක් නැතුව කරවන ඉන්න එකයි තියෙන්නේ ඒක බෑ අපිට අපිට මේ මේ බඩපුවක් ගඳ එනකොට කෑ ගන්නවා කොච්චර කෑවත් කොච්චර කර මොනම විදිහකට අඟවන්න එපා කාටවත් මොනම වෙනසක්වත් ඇතුව නෑ කියලා ගියාම අහන්න රැයට කන්නේ ඉදි අප්ප තියනවානේ කිරි හොද්දක් හදලා තියෙනවා. ඒකට ගෑණි දන්නවා හරි සාමාන්‍ය ස්වරූපේ ෂේප් එකේ ඉන්න පුළුවන්. ඔයා ගිහලා කොහොම මම රැයට කන්නේ නැහැ. සද්ද කරන්න එපා. රේඩියෝ එක දාන්න එපා. ආ. යුද්ධ තමයි. ඉතින් මාය රෑ එන්නේ ඔයා නෙවෙයි එන්නේ වයිෆ් එන්නේ මයි ගාව. ඒක මට බයිනවා මේ පිටු ගැලවනවා මේ සාඳ කඩ කප්පල් කරනවා පවුල්. තේරෙන්නේ නැහැ පිරිමින්ද තේරෙන්නේ නැහැ අපා. ඔය ටිකක් නොකිය හිටියා නම් ඒරයි අපිට hina වෙන්න හම්බෙන්නේ ඇත්තමයි. ඒ නිසා ඒ හැබෑ විප්ලවයේ සිද්ධ වුණා නම් ගල් ගිල්ලවා. මොකද මේ ලෝකෙට ප්‍රකාශ කරපු ගමන් මොනවා හරි. අපි සිංහල වැටුනේම මෙතන මෙච්චර ශක්තිය තියන අපි මේ දේ කරනවා කියලා ජාත්‍යන්තරයෙන් කියන්නේ. මම කියපු ගමන් ඉවරයි. දැන් එකක් තීරුම් ගන්න තියෙන රජය මොනවක් කියන්නේ බා. මොනවක් කියන්නේ බා කරපන්. දැන් චීනේ කරන්නේ කියලා එන ඕන දෙයක් කොපි කරනවා. ඕනෙම අලුත් නිෂ්පාදනයක් කරගම කොපි කරනවා. කොපි කරාද? ඔය තියෙන මාකට් එකේ තියෙන බලාගන්න ඉච්චරයි. කොහෙද හැදුවේ? අපේ මිනිගන් බලන්න අපේ කෙනෙක් කොපි කරනවා. අතන හැදුවේ මෙතන හැදුවේ කියලා මේ රෙද්ද උසලා පේනවා. සිංහලට හරියන්නේ නැහැ. ඒක විවෘතාර්ථික වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. එකම දෙයයි තියෙන සර්පයා බලන්න. වෙසගොර සර්පයා පිස දිවි මකුලුවා මුන් ළඟට එනකොට හිල්ලෙන්නේ නැහෙනි කලවබන ඉන්නවනේ. මොකද? වරෙන්කෝ ජේස්ටේට දෙන්නා. ගැරන්ඩියා එහෙම නෙවෙයි. වැලි ටිකක් ගහපු ගමන් දුවනවා. නිකන් මකුලට පිම්බෝ ගමන් දුවනවා. භාවනා කරනකොට එන්න පටන් අරගන්නවා මේ අපි ළඟ තියෙන ಗುಣ හෝ නොගුණ වංචනිකව නෙවෙයි කියලා අහන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ඔක්කොමලා ඒක වැඩියට පාවිච්චි කරන් ඉන්නේ. මොකද අමනයි. ඉන්නේ අවිද්‍යාවක. ඒ නිසා අපි භාවනා කරන අතර අපි සහෝදරයෝ වගේ එකම පවුලේ හදා බෙදා ගන්න. මොකද අපි hina වෙලා ඉවර කරන මිසක පුද්ගලිකව ගන්න නැහැ නේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේක පුළුවන් තරම් නාගමාණිකයක් ගිලගත්ත ණය. ඒක තමයි ආත්මය කරගෙන. ගොදුර කරගෙන ජීවත් වෙනවා වමාරන්නේ අත්‍යවශ්‍යතාවයකට විතරයි ගොදුරක් ගත්ත ගත්ත ගමන් මණිකක් ගිල්ලා. ඉතින් නායක නායක විදිහට ඉන්නවා. ඒක හරිම අමාරු දෙයක්. ඒක අපුරුදු කරනවා යෝග ජීවිතය කියන්නේ තපස කියලා කියන්නේ ලෝකේ තියෙන හැම ශිල්පෙම ඉගෙන ගන්න. හැම දක්ෂම ඉවර කරන්න. හැබැයි පෙන්වන්න එපා කිසිම කෙනෙකුට ඔය නෝන්ජලෙක් වාගේ මොනවා හරි දැකම අනේ මට කන්න ටිකක් දෙන්න අප්පා. අනේ මට ඉන්න තැනක් දෙන්න අප්පා කියලා හිඟන්නේක් වගේ ඉන්නවා. හැබැයි විස ගෝර සර්පයා. විස ගෝර සර්පයා වරද්දා ගත්තොත් බුදුහාම කියනවා සිල්වත් භික්ෂුවත් එක්ක පටලවා ගන්න එපා. කිඳරත් එක පටලවා ගත්තා වගේ, රජ්ජුරුවත් එක පටලවා ගත්තා වගේ, නයි පැටි එක එක පටලවා ගත්තා වගේ. ඒ නිසා කිසි කෙනෙකුට පව් කරන්න දෙන්නත් එපා. කිසිම ගුණයක් නුගුණයක්වත් ප්‍රකාශ කරන්නත් එපා. අපි සාකච්ඡා වශයෙන් කියන්න ඕනේ අතර මේ කරන්න ඕනේ. නමුත් අපි හිතන විප්ලව මේ ආධ්‍යාත්මික ගානේ පුංචි කඩයි. පුංචි කඩේ ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ. දැන් වයස කීයද? ඈ? මගේ වයසමයි යා. ඉතින් 63ක් පිසු කියලා තියෙනවානේ. නේ? තොන් ගානේ කීයද? බෑ කියන්න බෑ. දෙල්ලක් නෙමෙයි බුදුහාමතුන් හැම තැනම ජීවත් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න පුළුවන් තරම් ಗುಣ වසාගෙන කාටවත් කියාපාන්න නැතුව අපි ಗುಣ හෙලි වෙනවා සමාජයට තවත් ඒකට උනන්දු වෙන කෙනෙකුට උනන්දු පිණිස පාවිච්චි කරනවා. පුළුවන් තරම් ಗುಣ වසාගෙන මම දැක්කේ නෑ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් මගේ ඇස් දෙකට මම කවදාවත් දැකලා නෑ. එච්චර හැකියාවල් සහ එච්චර ගුණ කියාගෙන මේ කැලේරිලා මොනවත්ක්ම කරගන්න බැරි කෙනෙක් විදිහට ඉන්නවා. හැබැයි දෙයියෝ බ්‍රහ්මයෝ දන්නවා. අසවලා කියලා. ළඟට එනකොට මෙහෙම දැකලා මොනම තාලෙන්වත් අල්ලන්න බෑ. මොකද ඉන්නේ නොදරුවෙක් වාගේ. මොනම දෙයක්වත් කරගන්න බැරි කෙනෙක් විදිහට ඉන්නේ. ඔය බොද්දකට පැත්තලා තනියම වැඩ කරගන්න අරින්න පර්ෆෙක්ට් වැඩේ යනවා. ආන්නේ ගුණ ටික දිනු කරගන්න. හොඳයි අපි පැය භාගයක් විතර වෙලා අරගෙන තිනවා මේ අතිරේක කයිවාරුවට. ඉතින් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් ධර්මදේශනා සතිವಾರේ සමාප්ත කරනවා. ඊතාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊතාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.